ඒකෙන් 6ක්ම කර්මස්ථාන සම්බන්ධ, දෙකක් ධර්මයේ සම්බන්ධ. තව වාචික ප්‍රශ්න 3ක් තියෙනවා. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. පළමු දිනේදී නාසිකා අග්‍රේ සිත තබා ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීම බොහෝ වේලාවක් කළ නොහැකි විය. පසුව දින දෙකක් පමණ යන විට ආස්වාස ප්‍රස්වාස සංසිඳී සිතේ එකඟ බව ඇති විය. දින 3ක් පමණ පුහුණු කරන විට එම එකඟ බව මිනිත්තු 15ක් පමණ තබා ගැනීමට හැකියාව ඇති විය. වරහන් ඇතුලේ සෑම භාවනා අවස්ථාවකදීම නොවේ. දින දෙකකට පමණ පෙර ආස්වාස ප්‍රස්වාස සංසිදී ගිය විට කය කෙරෙහි අවධානය යොමු කළ විට අත්පා ගැටෙන තැන් ශරීරයේ වෙනස් ස්ථානවල දැවෙන ස්වභාවය උණුසුම හොඳින් දැනුණු අතර පසුව අවධානය හිස හා ගෙල පෙදෙසේ ඇති වූ තද ගතියට ඉබේම ඉබේටම යොමු අතර එහි තද ගතිය වැඩි වී ගෙලහා හිස තදවීමට ලක්වීම නිසා භාවනාව අපහසු විය. එකඟ බව නැති විය. පසුව නැවත නැවත එම తත්වයේ ඇති විය. පසුව ඔබ වහන්සේගේ උපදෙස් මත ශරීරයේ චලනය සිදුවන ස්ථානයකට සිත යොමු කිරීමට බොහෝ උත්සාහ කළ නමුත් තද ගතියටම හිත යොමු අතර ඒවා ඇති වී බොහෝ වේලා පැවති නැතුව යන තෙක් අවධානයෙන් සිටියෙමි. එහෙත් මුලදි තරම් වේලාවක් භාවනා ආසනයේ සිටීමට නොහැක. ඉක්මනින් මිනිත්තු 10කදී පමණ එකඟ බව නැති වී යයි. මෙහිදී මා කුමක් කළ යුතුද? මාහට අවවාද කරන සේක්වා. සක්මන්. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? හොඳයි. ආනාපාන සතියෙම දිගට තව ටිකක් ඉන්න පුළුවන්කම තියනවාද? හරියට යොමු කරන්නේ නැතුව මේ තදගති වලට යොමු කරන්නේ නැතුව සංසිඳෙන්න කලින්ම ස්වාමීන් වහන්සේ මේ තදගතියට මේ හිස බෙල්ල මේ පැත්ත ඒක තමයි. ඒකට යන්නේ නැතුව මේ හුස්ම රඳවගෙන ඉන්න රඳවගෙන නෙමෙයි මම සතිය රඳවගෙන ඉන්න බැරිද නාසිකාග්‍රේ ප්‍රදේශයේ උත්සාහ කළා බොහෝ වෙලා අමාරුයි. ආ. ඒ බේටම් මෙතෙන්ට යවෙනවා. යවෙනවා. එහෙනම් ආනාපාන සතියෙන් පොඩි දුරක් ගෙහිලා කෙලින්ම මේ එතන නැතු උදරයේ පිම්බීම හැකිරීමට දාන්න බැරිද? ඒකටත් බැලුවද? එහෙම. එතකොට මොකද උනේ? ඒත් අතෙන්ට පයින්නවා. ඔළුව මෙතෙන්ට පයින්නවද? මේක දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. අහහ. ඒ වෙනුවට මේ කියන්නේ එකපාර ඔළුවේ තදවීමට දෙන්නේ. ඔව් ඒක තද ගතිය මේ සැර එකක් නෙමෙයි. අර තියෙනවා මම එක මෙනෙහි කරගෙන ඉන්නකොට පස්සේ අවසානයේ පොඩි කම්පනයක් වගේ වෙලා නැතු වෙනවා. ආයේ වෙන පැත්තකින් ඒ වගේම ඇති වෙනවා. බෙල්ල ඇති වෙනවා. ඒ විදිහට අර දිගටම මේ එකඟ භාවයේ ඉන්න අපහසුකම තියෙනවා. ඉන්න අපහසුයි. ඒ කියන්නේ අරවා අරවා එන නිසා විසිරලා යනවද? විසිරලා යන මිනිත්තු 10ක් වගේ ඉන්න පුළුවන් ඒත්. ඔව්. ඒ කියන්නේ විසිරුණාට පස්සේ කොහොමත් ආය ආනාපාන සතියට ගන්න වෙනවා. ඒ කියන්නේ දැන් අනිත් එක පොඩ්ඩක් තාම ඒ කියන්නේ ඒවා බලන්න ගිහිල්ලා පොඩ්ඩක් ඉක්මන් ගතිය වැඩි. ඒකයි පොඩ්ඩක් තව ආනාපාන සතියෙම තව ටිකක් ඉඳලා ටිකක් අර මේ තව ටිකක් එකඟ බව හදාගෙන තව ටිකක් සමාධි ලක්ෂණේ හදාගෙන ගියා නම් ඔච්චරම අපහසු වෙන එකක් නැහැ. මොකද අපි දැන් ගාක් ඉක්මනට ගියාම වෙන්නේ තාම අර සමාධි ගතිය මදි හින්දා අපේ දාන වෙන අරමුණ ටිකක් දැඩිව අල්ලග මේ කියන්නේ ඒ ඒ අරමුණේ විසිර යන ස්වභාවය වැඩි වෙනවා. ඉතින් අපිට ආනාපාන සතියෙන් හොඳ එකඟ බවක් හදාගෙන ගියාම අපිට ඒ කියන්නේ හිත ගැන ටිකක් පාලනයක් තියෙනවා. අපිට ඒකට මෙතන ඕන නම් මෙතන බලන් ඉන්න පුළුවන්. එතන යමක් තේරෙන නැත්නම් වෙන තැනකට දාන්න පුළුවන්. ඒ අර ටිකක් යම් පමණක පාලන පාලනය කිරීමේ හැකියාවක් හැදිලා. ඉතින් තව ටිකක් ආනාපාන සතියෙම ඉන්න නැත්නම් කියන්නේ කෙලින්ම මෙතෙන්ට මාරු කරන්න වෙනවා. ආනාපාන සතිය කරන්නෙම නැතුව මේ පිම්බිම හැකිලීමට දාන්න වෙනවා. මොකද මේ ආනාපාන සතියෙම යනකොටත් يعني දැන් ආනාපාන සතියෙම කළා ඊළඟට ඔළුවේම ඇති වෙන සංවේදනා වලට යන්නේ. තැන් තැන් වල තදවීම වලටනේ. ඒකට කියන්නේ ඔළුව සම්බන්ධයෙන්ම ඕක කරන්න ගියාම ඔළුවේ තදවීම වෙන්න පුළුවන්. ඒ නිසා මේ දැන් ආනාපාන සතිය කළත් කයේ ටික යට කොටසට වෙන්න මේ පපුවෙන් පහළ කොටසට වගේ වෙන්න යම් යම් දේවල් අල්ලගෙන දැමීමේදී නිකන් එක්තරා දරම අන්දමක සමබරතාවයක් හැදෙනවා. අපි මේක ආශ්‍රයේම ඔක්කොම ටික බලන්න ගියාම ඇතම් හුඟක් වෙලාවට එන්න පුළුවන් ඔය වගේ සංකීර්ණතා. එහෙනම් පොඩ්ඩක් ආනාපානෙ දැනට අතල්ලා දාන්න. අතල්ලා දාලා කෙලින්ම සක්මනේ එහෙම මොකද වෙන්නේ? පොඩ්ඩක් ඒකත් කියවමු කලින්. ඔව්. සක්මන් භාවනාව. පාදවලට අවධානය තබාගෙන සක්මන් කරමි. සක්මනේදී හොඳින් හිත එකඟ වේ. මිනිත්තු 20ක් පමණ එකඟ බව පැවැත්විය හැක. සක්මනේදී කයට අවධානය යොමු කළද ඊතා ඉක්මනින් සිත කයේ අරමුණු වලින් මිදේ. සිතේ අර සිතුවිලි අරමුණු නොමැතිව හිස්ව සිටීමට ප්‍රිය වේ. අද දිනේදී පර්යංකේ නැගිට සක්මන් කරන විට හිසේ හා ගෙලේ ඇතිවන තද බව එහිදීද දැනේ. ඒ තුලම අවධානය තබා සක්මන් කළෙමි. තද ගතිය නැති වී නැවත ඇතිවේ. මේ ආකාරයට විටින් විට සිදුවන විට සක්මනේදී ඉක්මනින් සිත විසිරී යයි. මෙහිදී මා කුමක් කළ යුතුද? ඒ කියන්නේ ආයි මෙතෙන්ටම නෑන් තියෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී අපි පොඩ්ඩක් කර්මස්ථානේ මාරු කරන්න වෙනවා. මොකද මේ මෙතන ඒ කියන්නේ මෙතෙන්දී දැන් මුලින් අපි ටිකක් එකඟ භාවයකින් යනවා. නමුත් මෙතන තියෙන එක්තරාන්දමක අර මේ වේදනාකාරී ස්වභාවයත් එක්ක හිත පවත්වන්න අමාරුයි උපේක්ෂාවක් හිටින්නේ නැහැ. හිත ඊළඟට විසිරෙනවා. ඔයා බලෙන් තියන් යන්නේ. ටිකක් වේදනාවක ඔයා බලෙන් තියන් ඉන්නේ. වීරය වැඩිව පවත්වන්නේ. වීරය වැඩි වුණ ගමන් සමාධිය බහිනවා. ඉතින් ඒ හින්දා මේ ඔතනට යන්න බෑ. සක්මනේ අනිවාර්යයෙන්ම උඩට ගන්න එපා. මේ මේ ඔලුවට දාන්න එපා. කෙලින්ම පුළුවන් තරම් යටිපතුල් වලම තියන්න. ඒ කියන්නේ මෙතන හැදිච්ච මේ මේ මෙතෙන්ටම යන හිත දැන් ඒ රටාවෙන් කඩා ගන්න වෙනවා. එතනදී කෙලින්ම සක්මනෙන්ම තමයි මුගක් වෙලාවට ගොඩ එන්න පුළුවන්. සක්මන් කරද්දී පුළුවන් තරම් මේ එක්කෝ සක්මනේදී තද ගති බැලුවට කමන්නේ හැබැයි යටිපතුල් වල. ඊළඟට ඕනනම් ඔසවද්දී නිකන් සැහැල්ලු ගතියක් දෙනවා නම් ඒ සැහැල්ලු ගතිය. ඊළඟට නිකන් පාදය මේ මේ පොළවෙන් නිකන් නිකුත් වෙනකොට නික්මෙනකොට තියෙනවනේ යම් කිසි නිකන් සියුම් ගතියක් අන්නේ පැතියට. ඊළඟට පාදේ නිකන් තියෙනකොට නිකන් අර අපි නිකන් ස්පොන්ජ් එකක් තියෙනවා වගේ නිකන් තේරෙනවා නිකන් පොඩි ගතියක් අන්නේ වගේ තියෙන. ඔය පොඩ්ඩක් අර තද කියන ලක්ෂණයෙන් බැහැර වෙන්න වෙනවා. බැහැරලා දැන් සක්මනෙන්ම යන්න ආනාපානෙන් කරන්නත් එපා. ආනාපානෙ කරන්නේ නැතුව පිම්බීම හැකිලිමේකට කෙලින්ම අවධානය දාන්න. දැන් හුස්ම ගන්නවත් එක්ක මේ උදරය පිම්බෙනවා. එතකොට මේ පිම්බීමේ චලනයත් එක්ක ඉන්නවා. ඊළඟට ආයි ඔන්න හුස්ම පිට කරනවත් එක්ක චලනයත් එක්ක ඉන්නවා. පස්සේ يعني ওই සංකීර්ණතා මග හැරුණාම ඕනනම් ආයි ආනාපානට යන්නත් පුළුවන්. දැනට කරන්න එපා. හොඳයි. අවසරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් කිරීමට පෙර සක්මනේ සිටගෙන සිටිමි යන්නෙන් විනාඩි කිහිපයක් සතියෙන් සිටිමි. දකුණ වම යන්නෙන් දෙපා වලට සිත යොදාගෙන পায় තබන වාරයක් පාසා වැලි පොළවේ රළු සිනිඳු උණුසුම් සිසිල් බවද পায় පොළවේ ගැටෙන ස්වභාවය සතියෙන් දනිමි. දැන් ඔසවනවා, ගෙන යනවා, තබනවා යන සතියෙන් සක්මන් කරමි. දකුණ වම තබන විට නොවරදාම ඒට සතිය තිබේ. මේ කාලයක් සතියෙන් පුහුණු කර ගතිමි. ගෙදරදී ටික දුරක් පයින් යන විට සතිය පුහුණු කර ගමනාන්තය දක්වා යාමට හැක. උඩමළුවේදී බොහෝ වේලාවක් සතිය පිහිටුවා සක්මන් කළෙමි. එහිදීද හොඳ සතියෙන්කින් පසු වුනේමි. පරයන්ක භාවනාව පර්යංකයේදී වාඩි වී ටික වේලාවක් ඉඳිනා ඉරියව්වට සිත යොදා සිටිමි. එවිට ටික වේලාවකින් කය ඊතා හොඳට සෑල්ලු භාවයකට පත්වන්නේය. ඉන්පසු නාසිකා අග්‍රයේ හුස්ම ඇතුල්වීම පිටවීම ඊතා හොඳට සතියට දැනේ. එය බොහෝ වේලාවක් ඇතුල්වීම පිටවීම ලෙස මෙනෙහි කරමි. එය සතියෙන් බලා සිටින විට හුස්ම රැල්ල සියුම් වී අඩු වී යන බවක් දැනේ. දැන් සිත හෘද ස්පන්දණයට යොමු වේ. තවත් අරමුණු කරාද යන බැව් දැනේ. නමුත් ෂණයකින් ආපසු ලබාගත හැක. නැවතත් නාසිකාග්‍රයේ හුස්ම දැනී එන බැවින් එය සතියෙන් හුස්ම ඇතුල් වීමද පිටවීමද සතියෙන් බලා සිටිමි. කයේ වේදනා සමහර වෙලාවට හිසේ වම් පැත්තේ සුළු වේදනාවක් ඇති වී නැති වී යයි. සමහර වෙලාවට හොඳ සමාධියකින් පැය පැයක කාලයක් පරයන්කේ සිටීමට පුහුණුය. මම මීට පෙර බුදුගුණ මෛත්‍රී පිළිකුල් මරණය පමණයි භාවනා වශයෙන් වඩා ඇත්තේ. වරහන් ඇතුලේ ආනාපානය ප්‍රගුණ කර නැත. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මට වටහා දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායස පහ. දැන් ඇත්තටම මේ මුත් වටහා දෙන්න දෙයක් නැහැ. වැඩේ හොඳින් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් වඩලා තියෙන ආනාපාන සතියනේ නේද? ඒකේ සඳහන් වෙන්නේ ආනාපාන සතිය මුලින් වැඩුවා කියන්නේ. ඔව් ඉස්සර වැඩියේ වැඩියේ මෛත්‍රී භාවනා පිළිපුල් භාවනා කියලා. නෑ මම කියන්නේ දැන් මුලින්ම කමටහන් වර්තාව පටන් ගන්න ආනාපාන සතිය පටන් ගත්තා කියලා. දැන් භාවනාව මේ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා හොඳට. එහෙනම්දා දැන් මුලින් සතර කමටහන් තමයි කර කර ඉඳලා තියෙන්නේ. දැන් ආනාපාන සතියට වැසගෙන තියෙනවා. ඒ නිසා මේ අනිත් එක ක්‍රමෙත් අහුවෙලා තේනවා. හොඳ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. දැන් බලන්න සතර කමටහන් වල යන්න අත්‍යවශ්‍ය නැහැ. හිත හිතේ தත්ත්වය බොහොම සාමකාමී නම් නිකන් සැහැල්ලුවක් තියෙනවා නම් භවනා කරන්න කැමැත්තක් තියෙනවා නම් සතුටක් තියෙනවා නම් එලින්ම ආනාපානෙටම දාන්න. එහෙම නැතුව පොඩ්ඩක් නිකන් මේ විපිලිසර භාවයක් තියෙනවා නම් විතරක් බුදුගුණ පොඩ්ඩක් හිනාට මෛත්‍රී භාවනාව පොඩි පොඩ්ඩක් වැඩුවට කමක් නැහැ. අනිත් දෙක අවශ්‍යත් නැහැ. කිලින්ම බහුතරයක් කාලය බොහෝ වේලාවක් ආනාපාන සතියේටම මේ යොදන්න මොකද දැන් ආනාපාන සතිය අහුවේගෙන එන්නේ. ඒ හින්දා ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. මේ දිගට ආනාපාන සතිය කරගෙන යන්න පුළුවන්. ඔව්. මේ කාට හරි ඒ කියන්නේ ඒ කියප එකට මොන හරි තව දැනගත යුතු දෙයක් තියෙනවද? මේ උත්තරේ ලැබුණාද නැත්නම්? ඔව්. ස්වාමීන් වහන්සේ මට මම වැඩි ප්‍රගුණ කරලා නැහැනේ ආනාපාන. මේ සේනාසනේදී තමයි මම ඔව්. දැන් දැන් අහුවලා තියෙනවා. දැන් ක්‍රමේ තේරලා තියෙනවා. දැන් මොන හරි කරගෙන යනකොට මොන ගැටලු මතුවුණාද? නෑ අද උදේ විතරක් අර ටිකක් ඔළුවේ මෙහෙම වේදනාව ඇවිල්ලා නැතුණා. නැතුව ගිය එක ටිකක් දෙතුන් සැරයක් ටිකක් ඊයේසෙම වගේ තිබුණා අසනීප වගේ ඒක දන්නෙත් නැහැ. ඔව්. ඉතින් එච්චරයි ඉතින් එතමනයි නම් හොඳට නෑ ඒ කියන්නේ එතකොට දැන් අද හවස ආහාර මෙහෙ කරද්දී මොකක්ද මොකුත් ප්‍රශ්නයක් නැද්ද? හොඳයි. අර මෛත්‍රී භාවනාව එහෙම ඉතින් අපි වැඩි සිල් සමාදන් වුණාට මේ භාවනා කරලා නැහැ. ඔව්. ඒවනේ පුරුදු තියෙන්නේ. ඉතින් අර ඒවට මේ පරියංක ඉඳලා හිටම් පුරුදු නිසා ඒ සැහැල්ලුවෙන් කරන්න පුළුවන්. පැය සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ගැති තියෙනවා. සරලව ජීවත් වෙන්න පුළුවන්. හොඳයි. ඒක හොඳයි. එතන තමයි ගන්න තියෙන්නේ. ඒ බොහොම සරලව තමන්ගේ කයට අවධානය ගත්තා. අවධානය ගත්තට පස්සේ ඊළඟට තමන්ට තේරෙනවා මේ හුස්ම ක්‍රියාවලිය හුස්ම වැටීමේ ක්‍රියාවලිය ස්වාභාවිකව සිද්ධ වෙනවා. හයියෙන් හුස්ම ගන්න යන්නත් එපා. කයට ස්වාභාවිකව හුස්ම ගන්න දීලා අවධානය මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට අපි ඊයේත් කතා කරේ. අද අද මෙහෙම හෘද ස්පන්දනය ආවම ඒ ගැන තමයි එතෙන්ට යන්න එපා. ඒක තමයි මම දෙකක් තුනක් වැටෙන නිසා තමයි ඔව් ඒ කියන්නේ දැම්ම එතෙන්ට දාන්න යන්න එපා. අවධානය නාසිකාග්‍ර ප්‍රදේශයේ රඳවගෙන ඉන්න. ඒ කියන්නේ අපි මෙතන නතර කරන් ඉන්නවා. හුස්ම තේරෙනකොට ඒ දිහා හොඳට දැනුවත් වෙනවා. තේරෙන්නේ නැති වුනහම නිකන් එතන තියාගෙන ඉන්න හිත. එච්චරයි තියෙන්නේ. ඊළඟට ඒකත් එක්ක ඇතුළට යන්නත් එපා. ඒක පිට කරන හුස්මත් එක්ක එළියට යන්නත් එපා. නාසිකාග්‍රේ ප්‍රදේශයේ නවත්තගෙන වගේ ඉන්න. සෑහෙන දුරට වැඩේ වෙලා තියෙනවා. හැබැයි ඇතැම් වෙලාවට හෘද ස්පන්දනයට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි. එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. එතෙන්ට යන්න එපා. ඔව්. ඔව්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව අද දින සක්මන් භාවනාවේදී වැලිමලුවේදී මම දැන් මෙතන කියා පාදයට සිත තබාගෙන ඇවිද ගියෙමි. වැලිවල රළු ගතියද පොළොවේ තද හා සීතල ගතියද අත්විඳෙමි. පාදවලට එය හොඳින් දැනුනි. හිත පිට ගිය නමුත් නැවත කර්මස්ථානයට පැමිණියා. පපුව ප්‍රදේශයේ තද ගතියක් ඇති වී ටික වේලාවකින් නැති විය. විනාඩි 40ක් පමණ සිහියෙන් ඇවිද ගියෙමි. වාඩි වී කරන භාවනාවේදී හුස්ම රැල්ලේ සිත තබාගෙන සිටින විට හුස්ම වේගයෙන් වේගයෙන් තේරී පසුව සියුම් වී නොතේරෙන තත්වයට පත්විය. ඒ අතර අතරදී උදරය හා පපුව අතර තදවීමක් ඇතිවිය. ටික වේලාවකින් එය පොඩි බෝලයක් මෙන් පමණ ප්‍රමාණයට තේරුණා. එය පපුව මැද ටික වේලාවක් වරහන් ඇතුළේ තප්පර ගාණක් පමණ තිබුණි. පසුව නැති විය. ඉන්පසු මූලික කර්මස්ථානයේ වැඩි වේලාවක් සිටීමට හැකි වූ අතර කලින් තිබූ තද ගතියද දැනුනි. මගේ මේ අත්දැකීම පිළිබඳව යම් උපදේශක් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා. හ්ම්. එතන කියන්නේ දැන් සමහර වෙලාවට ඉතින් ඔය වගේ පොඩි පොඩි අකරතැබ්බ වෙන්න පුළුවන්. හැබැයි කොටම හේතු කියන්න අමාරුයි. ඉතින් Tamanට ඒ වගේ නිකන් යම් වේදනාවක් ආවා. ඒ වේදනාවට පොඩ්ඩක් අවධානය යොමු කරාම ඉතින් ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ නැවතත් ආනාපාන සතියට යමු වුණා. දැන් ආනාපාන සතිය ටිකක් තවදුර ගෙහිල්ලා තමයි ඊට පස්සේ වේදනාවකට දාන්න තියෙන්නේ. දැනෙනවා නම් හැකිනම් වේදනාව තියෙද්දිත් බලන්න මේ ආනාපානයේම ඉන්න පුළුවන්ද කියලා. මොකද මේ අපි තාම දැන් මෙතෙන්දී නම් හොඳට වෙලා තියෙනවා මොකද මේ බැලුවහම මේ ටික වෙලාවකින් ඒක නැතිලා තියෙනවා මොකද තාම ඒ තරම් මේ හැදිලා මදි කියන්නේ වේදනාව දිහා උපේක්ෂාවෙන් වේදනාවෙන් අයින් වෙලා බලන්න පුළුවන් මානසිකත්වය තාම හැදිලා නැහැ ඒ නිසා ආනාපාන සතියත් එක්කම යන්න ගිහිල්ලා එතනින් හොඳට සතිය දියුණු කරගෙන සමාධිය දියුණු කරගෙන ඊට පස්සේ තමයි මේ වේදනාවන් මතු වුණොත් ඒව බලන්න යොදන්න තියෙන්නේ පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම භාවනාවට ආධුනිකයෙක් වෙමි සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස පාදයේ තබමි නිරීක්ෂණයේදී පොළවේ පාදයේ තබන විට එහි සීතල තද බව උණුසුම දැනුණා වේදනා ඇති වී නැති වී ගියේය සිත විසිරෙන ගතිය අඩු වුණා පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි ටික වේලාවක් යන විට පිම්බීම හැකිලිම අඩු වැඩි වීමක් දැනුණා. සිතවිලි එන විට හඳුනා ගතිමි. කයේ තදවීම හඳුනා ගත්තා. කය නිසල්මන් වී පිම්බීම හැකිලිම නොදැනී විනාඩි 30ක් විතර ඉන්න පුළුවන් වුණා. යම් උපදේශයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. හොඳයි හැබැයි يعني තේරලා තියෙනවා ක්‍රමෙත් අහුවෙලා තියෙනවා බලන්න ඕන නම් දැන් සක්මනේ සක්මනේ එනකොට මං හිතන්නේ දැන් මෙනෙහි කිරීමක් කරන්න නැතුව ඇති කියලා. ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව කියන්නේ වම දකුණ කියන්නෙත් නැහැ, ඔසවනවා තබනවා කියන්නෙත් නැහැ. කියන්නේ නැහැ කියන්නේ මනසින් මුකුත් දැන් විතර්ක කරන්නේ නැහැ. මානසිකාර කරන්නේ නැහැ. ඒ වෙනුවට හොඳට පාදයේ දැනෙන දෙයට සාවධානව ඒ දිහා ඒ දිහා බලාගෙන ඒ දිහා දැනුවත්ව කටයුතු සිදු වෙනවා. ඕනනම් බලන්න ඒ තද ගතියට දැන් මොකද වෙන්නේ? අපි තුමු පොළවේ ස්පර්ශ වෙනවා. එතකොට තමයි තද ගතියක් දැනෙනවා. ඒ තද ගතිය කොහොමද දැන් පටන් ගන්නෙ? මේක එක පාට මුළු පාදයේම එක ප්‍රමාණයෙන් තියෙනවද? එහෙම නැත්නම් මේ ක්‍රමානුකූලව පාදයේ එක කොටසකට දැනෙනවද? ඊට පස්සේ ටික ටිකක් දුර පාදයේ පැතිරෙනවද? ඊට පස්සේ ඕක අඩු වෙනවද? ඔන්න වගේ තව ටිකක් දැන් මේ එක එක සියුම් ඒ ලක්ෂණවල මොනවාද සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් අවධානයෙන් බලන්න. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදීත් පිම්බිම හැකිලිම කරනකොටත් ඒ ඒ ඒ දිහා බලනොත් හැබැයි දැන් කාර්යය හොඳින් සිද්ධ වෙලා තියෙන බව පේරෙනවා මොකද මේක සංසිඳනක් තියෙනවා ඒ සංසිඳුනහම බලන්නේ සංසිඳීම තුළ Tamanට කාලක් බයක් විතර ඉන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ හුඟක් වෙලාවට සංසිඳුණාට පස්සේ අර රළු අරමුණක් නැති නිසා හිත විසිරෙන්න ගන්නවා හිත වෙන වෙන අරමුණු වලට යනවා ඉතින් ඔය தත්ත්වය වළක්වගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න මුලින් හොඳට පිම්බීම හැකිලිම තේරෙනවා ඒකත් එක්ක හිත එකඟ වෙනවා ඊළඟට පිම්බීම හැකිලිම සියුම් වෙනවා සියුම් වෙලා අපි දුන දැනීම යනවා ඒත් තමන් එතන නිකන් නතර වෙලා වගේ පවත්වන්න පුළුවන් දෙ කියලා බලන්න. ටික වෙලාවක් අපි තුමු පැය කාලක් විතර නතරලා තියෙනවා නම් පිම්බීම හැකිලිම වෙනුවට පොඩ්ඩක් බලන්න ස්පර්ශ ස්ථාන වලට අවධානය යොමු කළා. ස්පර්ශ ස්ථාන කොහොමද ගැටිලා තියෙන්නේ? ඒ කියන්නේ අත් දෙක එකට ගැටිලා තියෙන්නේ. අතක් මත අතක් තියන් ඉන්නවා නම් ඊළඟට පාද ස්පර්ශ වෙලා තියෙන්නේ එකිනෙක හුඟක් වෙලාවට මේ බද්ද පරයන්කේ හරිය නිකන් පරයන්කෙන් ඉන්නවා නම් නැත්නම් වාඩිලා ඉන්න ආසනයත් එක්ක මේ කය ගැටෙනවා. ඒ තැන් ස්පර්ශ වෙලා තියෙන්නේ. ඊළඟට මේ කයේ යම් බරක් දැනෙන්නත් පුළුවන්. ඔය වගේ පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න මේ ඇත්ත වශයෙන් තියෙන තැන්, ඇත්ත වශයෙන් ස්පර්ශ වෙලා තියෙන තැන් Tamanට තේරෙනවද කියලා. එතෙන්ට තමයි අර සංසිඳිච්ච හිත පිම්බීම හැකිලිම බල බලා ඉඳලා සංසිඳිච්ච හිත හතෙන්ට යොමු කරලා බලන්න. අර තැන් වලට යොමු කරලා බලන්න. ඒ තැන්වල යමක් Tamanට තේරෙනවද කියලා. තේරෙනවා නම් එතන නතර වෙලා පොඩි වෙලාවක් ඒ දිහා නිරීක්ෂණය කරන්න. ඊට වෙන තැනක් මතුවලා තේරෙනවා නම් ඒ තැන දැන් නිරීක්ෂණය කරන්න. ඔය අතර නැවතත් පිම්බීම හැකිරීම මතුවලා එනවා නම් පිම්බීම හැකිරීමට ආවට වරදකුත් නැහැ. ඒ කියන්නේ මොකද පිම්බීම හැකිරීම භාවනාව ඍජුවම අරගෙන යන්නේ ධාතු කර්මස්ථානයටමයි. මුලින් පිම්බෙනවා හැකිලනවා කියලා අපි සම්මුති මට්ටමින් පටන් ගත්තට කෙලින්ම වායෝ ධාතුවත් එක්කමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඊළඟට තව එහාට ගිහිල්ලා අපි තුමු තදවීමක් අහරමේ දැනෙනවා නම් එතෙන්දී කෙලින්ම ආයෙත් පටවි ධාතුවට දෙන්නේ. ඉතින් ඒ නිසා පිම්බීම හැකිලිම භාවනාවෙන් ඍජුවම ධාතු මනසිකාරයට අරගෙන යනවා. ඒ නිසා කළා තියෙන විදිහත් හොඳයි. මම හිතන්නේ ওই ටිකත් එකතු කරගත්තා නම් තවත් ඉස්සරහට යන්න පුළුවන්. පින්වත් ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම ලෙස භාවනා කරමින් මෙනෙහි නොකර ඒ දෙස බලා ඉඳිමි. විනාඩි 10ක් 15ක් ගිය පසු සිතවිලි නතර වී මුළු මුළු කයම සීතල වී කය නොදැනී ගියේය. නිින්දෙන් අවදි වෙනවා වන වගේ කිහිප විටක්ම කය ගැස්සී අවදි වූයේය. ඒ හැම මොහොතකම නැවත මූල මූල කර්මස්ථානයේ දෙස බලා සිටිමි. මේ විදිහට පැයක් ගත විය. කයේ තද සීතල බව පැය පුරාම එකම විදියට පැවතුණි. එම අවස්ථාවේදී කය ත්‍රිලක්ෂණය වන හැටි දැකීමට පුළුවන් විය. යම් උපදේශයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. කාගෙද කියලා කියන්න පුළුවන්ද? හොඳයි තෙරුවන් සරණයි. දැන් පිම්බි මහකලියෝ භාවනාව කර කර හිටියා. ඒක ඊට පස්සේ සංසිඳීමක් වුණාද? සංසිඳ. ඒ කියන්නේ නිකන් නොදැනී ගියා වගේ වුණාද? අනාගතේ. ඔව් විනාඩි 10ක් 15ක් විතර හොර නිකම්ම නොදෙනී ගියා. ඔව්. ඊට පස්සේ මොකද වුනේ? දැඩි සීතලක් ඇඟට ආවා. ඇඟට ආවා මුළු මුළු ශරීරයටම මුළු ශරීරෙම හීතලයිද? මුළු ඇඟ ශරීරෙම සීතලයි. ඔව්. ඒක පැයක් විතරම තියුණා. අහහ. පර ඒ කියන්නේ මුළු ඒ කියන්නේ ඒ සීතල එක්ක නිකන් හිත විසිරව ගන්න නැතුව ඉන්න පුළුවන් හැකියාවක් තිබුණාද? එහෙම හැකියාවක් තිබුණා. තිබුණා. හා. ඔව්. ඒබර ටිකක් කළ යනකොට නිින්දෙන් නැකිට වගේ එකපාරම මෙහෙම ගැස්සිලා. ඔව්. හැරෙනවා. පාර ආයි මූල කර්මස්ථානට එනවා. පිම්බීම හැකිලීමට. එතකොට මේ පිම්බීම හැකිලීම තේරෙනවද? එතකොට තේරෙනවා. ආයි ටිකක් වෙලා යනකොට ආයි නොදැනී ගිහිලා ආයි අර විදියටම කීප ඊටම්ම ඒ වගේ පැයක්මක් තිබුණා. පුළුවන්. සීතල ඒ පැය පුරාම තිබුණා. තදින්ම තිබුණා. හොඳයි. එතකොට මේ සක්මන් භාවනාවේදී එහෙම මොකද උනේ? සක්මන් භාවනාවේදීත් මේ ඔසවන තබන තිබ්බේ. ඒක දැන් එහෙම කරන්නේ පියවර දිස බලාගෙන යනවා. ඔව්. සිතවිලි එහෙම ටිකක් අඩුයි. හොඳයි. එතකොට ඒ කියන්නේ දැනීමක ඉන්න පුළුවන් දැන්. දැනෙන දේ පුළුවන්. දැනෙන දේත් එක්ක සරලව හිත තියන් ඉන්න පුළුවන්. පුළුවන්. අ එහෙමනම් එච්චර වෙනසක් කරන්න ඕමනක් නැහැ වගේ. මේ මුළු ශරීරේටම තමයි සිතලක් දැනෙන්නේ. ඒ වෙලාවේදී සිතුවිලි එන්නේත් නැහැ. නැහැ. පිම්බීම හැකිලිම හොඳට කියන්නේ හැම ඉතින් අපි තුම් දැන් පිම්බෙනකොට ඒක ඊටාම සියුම්ම පටන් ගන්නවානේ. ඒ හොඳ සියුම් භාවයත් එක්ක හොඳට හිත පවතිනවා. ඊට පස්සේ ටිකක් තේරෙනවා තේරෙන ගතිය වැඩි වෙනවා. ඊළඟට ගිහිලා නතර වෙනවා. නතර වුණාම නිකන් තද ගතියක් වගේ දැනෙනවා. එහෙම ඒ ඔක්කොම ටික තේරුණා. ඒ තේරුණා. කොච්චර විතර ඒ කියන්නේ පය කාලය උනේ ඊට පස්සේ ආයෙ හිතනට ගියා. ඔව්. මේ අවුව තැනක එහෙම නෙමෙයි හිටියේ නෑ නෑ උඩ උඩ මල හිටියේ එහෙමනම් පැය කාලක් යන්න කලින් පොඩ්ඩක් අර දැන් පින්මෙම හැකලිම සංසිඳෙන්න කලින් බලන්න කයේ වෙනත් ස්ථානවලට පොඩ්ඩක් යොදලා ඒ කියන්නේ දැන් පින්මෙම හැකලිම දුර පින්මෙම හැකලිම හරහා අපි දුනාඩි 5ක් විතර යනවා තාම හැබැයි හොඳට දැනෙනවා තාම හුඟක් සංසිඳලා නැහැ. ඒ ඒ දැනෙද්දි දාන්න වෙන තැනකට පුළුවන් කියලා බලන්න. අවධානය වෙන තැන් වලට දාන්න පුළුවන් හැකියාව පොඩ්ඩක් හදාගන්න එක වටිනවා. ඒ හින්දා ම් ප්‍රීමියම් හැකිනේ මත විනාඩි 10ක් කළා. දැන් ටිකක් ඔන්න සංසිඳීගෙන එනවා. සම්පූර්ණයෙන්ම නොදැනී යන්න දෙන්න එපා. එතෙන්ට එනකන් ඉන්න නැතුව අවධානය යොමු කරන්න දැන් මොකද දැන් මෙතන හැදිලානේ තියෙන නිකන් එකඟභාවයක් හැදෙන බව තේරෙනවද? එතන. අන්නේ එකඟභාවය දැන් පාවිච්චි කරන්න එකඟ භාවය යොමු කරන්න වෙනත් කයේ ස්පර්ශ වෙන ස්ථානයකට. දැන් අපි මම මුලින්ම කිව්වේ දැන් අත් දෙක ස්පර්ශ වෙනවා. ඊළඟට පාද ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙන තැනකට දාන්න. ස්පර්ශ වෙන තැනකට දාලා එතන හිත තියන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඊට ආයේ තව තැනක් ස්පර්ශ වෙන ස්ථානයක් බලලා එතෙන්ට තියන් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේ අර ටිකක් අර මුළු කයට දැමීමේ වාසි තියෙනවා. හැබැයි දැම්මම එතෙන්ට යන්නේ නැතුව පොඩ්ඩක් අර ඒ ස්පර්ශ වෙන ටිකක් ස්පර්ශ වෙන තැන් කියලා කිව්වහම මේ ලොකු පැතිරිච්ච ප්‍රදේශයක් නෙමෙයිනේ ටිකක් පොඩි ප්‍රදේශයක්නේ. අන්නේ ප්‍රදේශයට හිත යොමු කරගෙන එතන නවත්තගෙන එතන බලාගෙන ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. හොඳයි. හොඳයි. හොඳයි. තේරුම් ගන්නයි. පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී සිතට සිතිවිලි පැමිණේ. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැහැර කරමි. සක්මන් භාවනාවේදී සිතුවිලි වලින් තොරව සක්මනේම සිත පිහිටවාගෙන භාවනාවෙහි යෙදෙමි. මෙය නිවනට මාර්ගයක් වේද? ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා. ආනාපානය වෙනකොට දැම්මම අනිත්‍ය දුක්ඛයි කියන්නේ නැතුව ඕක දිහා ටිකක් බලාගෙන ඉන්න හැකියාවක් නැද්ද? හොඳයි දරුවන් සන්නයි. කොච්චර වෙලා බලන් ඉන්න පුළුවන්ද හුස්ම දිහා? ටික වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ඔව් පැය භාගයක්? පුළුවන් පැය භාගයක්. එතකොට හිත පිට යනවද? පිට යන්නේ නැහැ සිතුවිලි යන. ආ හිත යන්නේ නැහැ සිතුවිලි යන හොඳයි. ඒ සිතුවිලි ආවට පස්සේ කොච්චර වෙලා සිතුවිලි වල අතරමංගලා ඉන්නවද? විනාඩි දෙකකට තුනකට වැඩි. වැඩි නෑ. ඊට පස්සේ ආයෙ මතක් වෙනවා හුස්ම දිහා බලන්න ඕනේ කියලා. එතකොට හුස්ම එනවද? එනවා. හොඳයි. හිත විසින් වෙනවද? මෑනියෝ ඇදලා ගන්නවද? නැහැ නිකම් එනවා. නිකම් එනවා. හොඳයි. එහෙමනම් ඒ නිකම් ආවට පස්සේ ආයෙත් හුස්ම දිහාම බලන් ඉන්න. ආයෙ වෙන මොකක්වත් හිතන්න යන්න අවශ්‍ය නැහැ. අලුතෙන් අනිත්‍යයි දුකයි මොකක්වත් හිතන්න යන්න එපා. හුස්ම හුස්ම දිහා බලාගෙන ඉන්න. හිතට ටිකක් සංසිඳෙන්න දෙන්න. ඒ කියන්නේ මෙතෙන්දී අපි මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක මේ බලෙන් කාවද්ද හදන කාවද්දන්න හදනව නෙමෙයි. ඒ හින්දා මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට තව ටිකක් ඒ කියන්නේ ඒ ගුණ ධර්ම ටික වැඩිලා එනකොට ඒක ඉබේටම තේරෙන ගණිවි. තව තින් යන්න තියෙනවා. ඒ නිසා එළියට දැන් අපි තුමු හිතුවේදී එනවා පොඩි වෙලාවක් ඒක ඉන්නවා අතරමං වුණා. හැබැයි විනාඩි දෙකකින් එනවා නම් ඒ ආපු වෙලාවේ අර වෙච්ච දේ ගැන අමතක කළා ආනාපාන සතියත් එක්කම ඉන්න. <laughs> මේ ඊට පස්සේ සක්මන් භාවනාවද මොකද වෙන්නේ? සක්මන් භාවනාව හිත තියාගෙන යන්න පුළුවන්. හිත තියාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට දැන් වම දකුණ කියලා මෙනෙහි කරනවා. ඔව්. මෙනෙහි කරනවා. මෙනෙහි නොකර යන්න තාම බැරිද? එහෙමත් පුළුවන්. ආ එහෙනම් එහෙම කරන්න. මෙනෙහි කරන්න එපා. දැන් වම් පාදය හොඳට පොළවේ වදිනවනේ තේරෙනවනේ. ඒකට ඒ ඒ දැනෙන දේත් එක්ක ඉන්න. ඊළඟට මෙනෙහි කරන්න වම කියලා කියන්න ඕනේ ඒක අතර අතහැරලා දාන්න. දකුණු පාදයේ දැන් ඔන්න පොළවේ වදිනවා. අද ගතිය තේරෙනවනේ Tamanට. පොළවේ හීතල ගති තියෙනවා, උණුසුම් ගති තියෙනවා, රළු ගති තියෙනවා, තද ගති තියෙනවා. ඒ දැනෙන දේත් එක්ක විතරක් ඉන්න. මොන්ද ආයි ආයි දකුණ කියලා මෙනෙහි කරන්න ඕනේ නැහැ. දැන් අනිත් පාදයේ ඔසවලා තියෙනවා. තියෙද්දි යම් දේවල් දැනෙනවා. ඒ දැනෙන දේත් එක්ක ඉන්න. පුළුවන් දෝක් කරන්න. හරි. ඔය විදිහට කරන්නකෝ. හොඳයි. හොඳයි. හොඳයි. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාවේ සිත මෙහෙවා ගත යුතු අයුරු ආකාර හතරකින් දක්වා ඇත. එනම් ඒකෝව පජානාති සික්කති විහෙරති. මේ අවස්ථාවන් හතර එකිනෙකට වෙනස් බව වැටහි. එම අවස්ථාවන් හතර පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී බව ලැබේවා. ඒක ඕනේ මේ සතෝව කියලා එන්නේ. මේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. කියන්නේ ඒ වෙලාවේදී අපිට ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේදී මේ තරම් වැටහීමක් නැහැ. කියන්නේ ආරම්භක යෝගී යෝගියෙක් ගැන හිතුවොත් ආධුනිකයෙක් ගැන හිතුවොත් එයා උත්සාහත් වෙන්නේ මේ සතිය පිහිටුවා ගැනීම ගැන පමණයි. එතකොට මේ සම්පූර්ණ ආස්වාසයට එයා නිකන් මේ සතිමත් වෙනවා. ආ දැන් මේ හුස්මක් ගන්නවා. ඊට මේ හුස්මක් හෙලනවා. මේ හුස්මක් ගන්නවා මේ හුස්මක් හෙලනවා කියලා මේ ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලිය සතියෙන් කරනවා එතකොට මේ මුල් අවස්ථාව කියන්න පුළුවන් සතෝ අස්ස සති සතෝ පස්ස සති ඊට දීගං වා අස්ස සන්තෝ දීගං අස්සසාමීති පජානාති ඔන්න පජානාති කියන එකට එනවා ඊළඟට රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති පජානාති කියන එකට එනවා දැන් අන්න ටිකක් තව එහාට ගිහිල්ලා දැන් හුස්ම දිහා බලාගෙන ඉන්නවා දැන් ආස්වාසයක් කියන එක තේරිලා ප්‍රස්වාසයක් කියන එක තේරිලා හොඳට මේ දෙකේ වෙනසක් තේරිලා ඊටත් අමතරව ආස්වාස දෙකක් ප්‍රස්වාස දෙකක් අතරත් වෙනස්කම් තියෙනවා කියලා තේරෙනවා එක ආස්වාසයක් ඔන්න ටිකක් කෙටිව තමන්ට තේරුණා ඊළඟ ආස්වාසය ඊට සාපේක්ෂව කලින් එකට සාපේක්ෂව ටිකක් වැඩි කාලයක් පැවතුණා කියලා තේරුණා එතකොට තමන්ට තේරෙනවා මේ කලින් ආපු ආස්වාසයට වඩා දැන් මේ ගත වෙන ආස්වාසය ටිකක් දීර්ඝව පවතිනවා දීර්ඝ කාලයක් පවතිනවා. ඔන්න එතකොට දැන් අන්න පජානාති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට දැන් දැනුවත් භාවය වැඩි, සතිමත් භාවය වැඩි, සම්පජඤ්ඤය වැඩි. පජානාති මට්ටම. එතකොට දීඝ රස්ස. ඊළඟට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සික්ඛති කියලා ඔන්න ඊළඟ පැත්තට එනවා. තව අවස්ථාවක්. දැන් දැන් පොඩි මෙහෙවීමක් මෙතෙන්දි කරන්න වෙනවා. මොකද අර නිකාන් දැන ගැනීම විතරක් ප්‍රමාණවත් නැහැ. දැන් බලනවා Tamanට තේරුම් තේරෙමින් තිබිච්ච මේ ආනාපානය බැරිද මට තව ටිකක් සූක්ෂමව මේකේ මුල මොකක්ද වෙන්නේ කියලා දැනගන්න. මොකද අපිට ආනාපාන සතියේ හුස්ම රැල්ලේ තේරෙන්නේ හුඟක් ගොරෝසු ටික විතරයි. ඒ ඒ ගොරෝසු ප්‍රදේශය විතරක් සීමා කරගන්න නැතුව දැන් අපි පොඩි කාතකින් මේ අපිව ටිකක් මෙහෙවීමක් නැත්නම් හිත හොඳට යොමු කිරීමක් හිතෙන්ටම සූක්ෂම යොමු කිරීමක් කළා බලනවා තේ දැනට මට අහුුනේ යම්කිසි පරාසයක්ද ඊට වඩා වැඩි පරාසයක් මේ ආනාපා මේ ආස්වාසේ හඳුනා ගන්න බැරිද කියලා අන්න හිත තව ටිකක් අවධානය යොමු කරනවා. සතිමත් වෙනවා. සූක්ෂමව සතිය යොදනවා. එහෙම යොදද්දී ඔන්න තමට තේරෙනවා දැන් මේක ඊටාම සියුම්ම පටන් ගන්නෙ. දැනුවත් භාවය ඊටාම සියුම් අඩුයි. ඒ සියුම් භාව නැත්නම් ඒ දැනුවත් භාවය ටික ටික වැඩි වෙගෙන යනවා. දැනුවත් බව වැඩි වෙනවා. දැන් ඊළඟට ආයි යම් ප්‍රමණයකට ඒක තීව්‍රතාවය වැඩි වුණා. එතන නම් ආයි අඩු වෙන්න ගන්නවා. අඩු වෙන්න අරගෙන ගිහලා ඔන්න අන්තිමට නොදෙනී යනවා නැත්තම් අවසන් වුණා. කියලා අන්න සබ්බකාය ප්‍රතිසංවේදී කියලා ඔන්න ආස්වාසේ මුළුල්ලම දැකගත්තා. ඊළඟට තාම ප්‍රස්වාසයක් පටන් ගත්තේ නැහැ. තේනවා නිකන් එක්තරා අන්දමක හිස්තනක් වගේ තේරෙනවා. අනේ එතනදිත් කලබල වෙන්නේ නැතුව හිත වෙන වෙන තැන් වලට යවා ගන්න නැතුව එතනත් නතරලා ඉන්නවා. මොකද ඔය ඒ ඔය ආස්වාසය අවසන් වෙලා ප්‍රස්වාසය පටන් ගන්න කලින් ඒ තියෙන ඒ හිඩසෙදි හුඟක් වෙලාවට හිත පිට යන්න පුළුවන්. මොකද හිතට ලොකු අරමුණක් නැති නිසා. හිත පිට ගියොත් ඔන්න නැවතත් හික්මෙනවා මේක නැවත මෙතෙන්ට ගෙනලා තියාගන්න. ඒතකොට එක්තරාන්දමක හික්මවීමක්, එක්තරාන්දමක පුහුණුවක් මෙතන අවශ්‍ය වෙනවා. ඊසොන්න ආයිත් ප්‍රස්වාසයේත් නිකන් ඔහේ ප්‍රස්වාස කියලා දැනගන්න නැතුව තව පොඩ්ඩක් බලලා මේක වැඩි විස්තරයක් දැන ගැනීම සඳහා දැක ගැනීම සඳහා උත්සාහත් වෙනවා. ඒතකොට ප්‍රස්වාසයේ මුල ප්‍රදේශය හවු වෙනවා. ඒකෙත් මැද ප්‍රදේශය තමන්ට තේරෙනවා. ඊළඟට අග ප්‍රදේශයත් තේරෙනවා. ඊළඟට ප්‍රස්වාසය අවසන් වෙලා නැවත ආස්වාසය පටන් ගන්න කලින් ඔන්න යම් පමණක හිඩසක් වගේ තේරෙනවා. එතනත් කලබල වෙන්නේ නැතුව හිත පිට යවා ගන්න නැතුව සතියෙන් ඉන්නවා. සෑහෙන සංයමයක් දැන් අවශ්‍ය වෙනවා. මොකද හුස්ම රැල්ලත් එන්න එන්න දැන් සියුම් වෙලා ඒ හුස්ම රැල්ල සියුම් වෙච්ච ස්වභාවය තුලත් තැම්පත් වෙන්නම ඉඩ දෙනවා. කියන්නේ දැන් අපි කලබල වුණොත් දැන් ඔක්සිජන් අඩු වෙලායි කියලා හිතුවොත් එහෙම ඔන්න අවුල්. නැත්තම් හුස්ම ගන්නවාද කියලා ඔන්න බලන්න ගියොත් ඒත් අවුල්. දැන් මේ හිතේ අලුතෙන් විතර්ක පහල කරනවා කියන එක මේකට බාධාවක්. ඒ කියන්නේ භාවනාව සම්බන්ධයෙන්ම අපි අනවශ්‍ය විතර්ක පහල කරගෙන මොන මොන හරි ඔතෙන්ට කරන්න ගියොත් අලුතෙන් අපි යමක් කරන්න ගියොත් මේක පැටලෙනවා. ඒ වෙනුවට අපිට තියෙන්නේ බොහොම සාවධානව මේක මේකට යෙදෙන්න තියෙන්නේ. හොඳට নিমগ্ন වෙලා හුස්ම රැල්ල තුලම নিমগ্ন වෙලා මුළු ලෝකෙම අමතක කළා තියෙන්නේ ආස්වාසයක් විතරයි දැන් මේ මුළු ජීවිතේටම. අන්න ඒ වගේ මට්ටමක් ගන්න පුළුවන් නම් හරියටම වෙනවා. අන්න ප්‍රස්වාසයේ වෙලාවේදී ආස්වාසයවත් නැහැ. ප්‍රස්වාසය තුල විතරයි ජීවිතේ තියෙන්නේ. අන්නේ මට්ටමට ගන්නවා. ඔන්න එතන හික්මීමක් තියෙනවා. ඊළඟට පසම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා ඔන්න ඒකත් දැන් තව තව හුස්ම තව සංසිඳෙනවා. Tamanට තිබිච්ච ආස්වාසයත් තව දැන් නොදෙනී යනවා. තිබිච්ච ප්‍රස්වාසයත් නොදෙනී යනවා. ඉතින් කලබල වෙන්නේ නැතුව මේ මොකද්ද වෙන්නේ කියලා වික්ෂිප්ත වෙන්නේ නැතුව එන්න ඒකටත් තැම්පත් වෙන්න ඉඩ දෙනවා. නිකන් අර දරුවෙක් නිකන් නිදා ගන්නකොට අත අයින් කරලා එයාට නිදා ගන්න දෙනවා වගේ හොඳට තැම්පත් වෙන්න ඉඩ දෙනවා. එතකොට මේ වගේ අර සතෝව කියන අවස්ථාවක් ඊළඟට පජානාති කියලා අවස්ථාවක් තව එකක් ඔකේ කියනවාද සික්ඛති අවස්ථාවයි එච්චරයි නේද විහෙරති විහෙරති ඔව් එතන විහෙරති එක එනවා අර විහෙර තියෙන්නේ මේ මේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊට පස්සේ දැන් මේ ක්‍රියාවලිය හොඳට දැන් කායानुපස්සනා මට්ටමේදී ඔන්න ආනාපාන සතිය ටික කෙරුණා. දැන් මේකේ දැන් අර ආස්වාසයක් කියන සංඥාව බැහැර වෙනවා. ප්‍රස්වාසයක් කියන සංඥාව බැහැර වෙනවා. දැන් තියෙන්නේ ඊටාම සියුම් දැනීමක් විතරයි. තමන්ට තේරෙන්නේ මේ ආස්වාස ප්‍රසාදද කියලා තේරෙන්නේ නැති තරම් යම් දැනීමක් තියෙනවා. ඒ දැනීම වෙනස් වීමක් තියෙන්නේ. ඒ දැනීම පටන් ගන්නවා දැනීම අවසන් මේ ඒ ඒ දිහා දැක ගනිමින් වාසය කරනවා. වාසය කරනවා කියලා කිව්වහම ඉතින් මේක මේ එක පරයන්කයක් නෙමෙයි. එක දවසක් නෙමෙයි, එක සතියක් නෙමෙයි, සමහරට මාසයක් වෙන්න පුළුවන්. මේ වගේ හැම පරයන්කයක් ගානෙම දැන් තියෙන ඔන්න මේ ක්‍රියාවලියේ තියෙන ඊටාම සූක්ෂම ධාතු ස්වභාවයක් විතරයි, දැනීමක් විතරයි. එහෙම නැත්නම් වේදනාවක් කියලා පැත්තට දැම්මොත් වේදනාවක් විතරයි. ඒ ඒ දිහා බලාගෙන ඉන්නවා බලාගෙන කියන්නේ වාසය කරනවා. දැන් මේ හට ගන්න ආකාරය බලාගෙන වාසය කරනවා. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. මේක අවසන් වෙන ස්වභාවය දිහා බලාගෙන ඉන්නවා. දෙපැත්තම වැටෙනවා නම් සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. එතකොට මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දෙකම දැකගැනීමෙන් වාසය කරනවා. සෑහෙන කාලයක් තිස්සේ මේක පුහුණු වෙනවා. එක්තරාන්දමකින් උදේවය දර්ශනයේ සෑහෙන්න යෙදෙනවා. ඔන්න ඔක යෙදෙන්න යෙදෙන්න තමයි අර ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මේ තියෙන්නේ කයක් විතරයි. මෙන්න මේ ඉස්සර මේ මගේ කියාගෙන හිටිය මේ කය දැන් හුදු කයක් බවට පත් වෙලා. ඒ කයත් එයාට ඕන විදිහට හුස්ම ගන්නවා. යාම මේ සතියෙන් හුස්ම ගන්නවා. ඉතින් අපි දැනුවත් වීමක් තියෙනවා. ඊළඟට ඒ පිළිබඳව දැන් දැනුවත් වෙන දැනුවත් වෙන්න අන්න ප්‍රඥාව පැත්තක් දියුණු වෙනවා. සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. දැන් මෙහෙම කරගෙන යනකොට අන්න ටික ටික ටික ටික හිතේ කෙලෙස් නීවරණ ධර්ම ඔන්න යටපත් වෙනවා. ඊළඟට ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙනවා, බොජ්ජංග ධර්මයන් දියුණු වෙනවා. ඉතින් ඊට එහාට ගිහිල්ලා තමයි ඉතින් හිත යම් අවස්ථාවක අරමුණු වලින් නිදහස් වුණා නම් හැබැයි ඒක ඇත්තටම දැම්ම මෙතෙන් නොදැම්මත් කමන්නේ. අනිසිතෝච විහෙරති. ආයෙත් ඉතින් විහෙරති පැත්තකින් තමයි යන්නේ. ඒක ඉතින් ඊටත් එහා යන ගැඹුරු මට්ටමක්. පුළුවන් තරම් අර මේක හරහා යම් විරාගයක් නිබ්බිදාවක් පහළ වීම හරහා අන්න ඉතින් ටික ටික උදේවය දැකීම හරහා අරමුණු වලින් අයින් වුණා නම් අරමුණු අරමුණු වලින් පවා විමුක්ත වෙලා නිමිති වලින් විමුක්ත වෙලා විමුක්ත කියන්නේ අරමුණු හිතට ගැනීමකින් තොරව හිත බොහෝම නිදැල්ලේ බොහෝම නිදහසේ බොහෝම සරලව පවත්වන්න අන්න එතනත් කාලයක් පවත්වනවා අනිසිතෝච විහෙරති ඒතර විහෙරති කියන එක තමයි ඇත්තටම සෑහෙන කාලයක් තිස්සේ ඊළඟට කරන්න තියෙන්නේ මේකම තමයි. ඔව්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ඊයේ දිනේදී ධර්ම කරුණක් පිළිබඳව ඔබ වහන්සේ දැක් වූ විග්‍රහය මට අවබෝධ වූ ආකාරය නිවැරදිද යනු දැන ගැනීමට එහි තව කරුණක් දැන ගැනීමටත් එහි තව කරුණක් පැහැදිලි කරවා ගැනීමටත්ය. එනම් 1 චිත්තානුපස්සනාව යනු සිතට එන සිතිවිල්ල රාග, ద్వේෂ, මෝහ ආදි වශයෙන් සරලව වටහා ගැනීම යනු නිවැරදි මෙනෙහි කිරීමද යන මගේ වැටහීම නිවැරදිද දෙක ධම්මානුපස්සනාව යනු ඔබ වහන්සේ උපමාවකින් දැක්වූ පරිදි තේ කහට රස සීනි අඩු වැඩි උණු සිසිලයි යනුවෙන් දැක් වූ විග්‍රහය සිතේ මතුවන ක්ලේශ ධර්මයන් ධම්මානුපස්සනාව වශයෙන් විග්‍රහ කරන්නේ කෙසේද යනු පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලමි. හොඳයි. අපි ඒක ඉතලා කතා කළෙමු. දැන් ඒ කියන්නේ මුලදී අන රාගසිතක් එනවා කියලා ඉතින් බොහොම කියන්නේ සොළුවෙන් දැනගත්තා කියලා අපි හිතමු. ඊට පස්සේ ඊළඟට දේශසිතක් එනවා කියලා සොළුවෙන් දැනගත්තා. මෝහසිතක් එහෙමත් දැනගත්තා වෙන වික්ෂිප්ත වෙන භාවයක් එතන දැනගන්නවා. එකතු වෙච්ච ස්වභාවයක් එහෙම දැනගන්නවා. නමුත් දැන් අපි ධම්මානුපස්සනාවට යනකොට ඔන්න මේ රාග හිත ආපු පමණින් එතන එතන ටිකක් ටිකක් විග්‍රහ කරලා බලනවා. කොහොමද දැන් මේක ආවේ? කලින් නම් තිබුණ නැහැ රාගයක්. ඔන්න දැන් කාමච්ඡන්දයක් වශයෙන් ඔන්න බොහොම තමන්ට තේරෙනවා දැන් මතුවීමක් තේරෙනවා. හට ගැනීමක් නැත්නම් පටන් ගැනීමක් ආරම්භයක් තේරෙනවා. යම් කාම සංඥාවක් ආවා. ඒත් එක්ක තමන්ගේ හිතේ සුඛ වේදනාවක් හට ගන්නවා. ඊළඟට තමන් ඒකට අපි දුම් කැමැත්තක් ඇති වෙනවා. ඔන්න දැන් රාගේ ඔන්න වර්ධනය වෙනවා. ඔන්න තමන්ට තේරෙනවා දැන් මේ තමන් මේක සංස්කරණයක් කරනවා. ඔන්න දැන් ඒ ඒ ටික තේරෙන්න ගන්නවා. ඊට පස්සේ අපිටම යම් අවස්ථාවක ඔන්න ප්‍රඥාව පැමිණෙනවා. අර සංස්කරණය නතර කරනවා. අපි සතිමත් වෙනවා. දැනුවත් වෙනවා. හික්මෙනවා. ඒ හරහා ඔන්න අපි අත ගන්නවා. අයින් කරා. ඔන්න දැන් එයා ආයි අඩු වෙන්න ගන්නවා. අන්න තමන්ට තේරෙනවා දැන් ඒ හරහා ඔන්න ප්‍රහීන වෙනවා. ප්‍රහාණය වෙනවා. නැත්තම් අඩු වෙගෙන යනවා. අඩු වෙගෙන ගිහලා යන්න නැති වෙලා ගියා. නැවතත් ඔන්න හිත මධ්‍යස්ථ භාවයකට එනවා. මේ වගේ අර එකම එකම ක්ලේශ ධර්මයේ චිත්තානුපසනා මට්ටමේදී බොහොම මතු පිටින් දකින්නේ හුඟා ගැඹුරට විග්‍රහ කිරීමක් කරගන්න ශක්තිය නැහැ. මොකද ගැඹුරෙන් විග්‍රහ කරන්න ගියොත් අහු වෙනවා. මොකද තාම මේ රාගය මතු පිටින් විතරයි බලා ගන්න පුළුවන් මේ මේකට ඕන්ට වඩා ලං වෙන්න ගියොත් එහෙම තාම රාගයට අහු වෙන ස්වභාවය තියෙනවා. ද්වේෂයටත් ওই දෙයමයි. ඉතින් ඒ වගේ නමුත් ධම්මානුපස්සනා මට්ටමේදී මේ එක එකක් පාසා ටිකක් මේ ගැඹුරින් විග්‍රහ කරගැනීමේ හැකියාවක් දැකගැනීමේ හැකියාවක් දැන් හැදිලා තියෙන්නේ. විග්‍රහ කරන්න ගියත් Tamanට ඒකට අහු නොවි ඒකෙන් ඈත් වෙලා දැක ගැනීමේ ශක්තිය දැන් හැදිලා. ඉතින් ඒක ඒක හැදෙනකන් ඉතින් අර ඒක ඇත්තරම මේක කොයි වෙලාවෙද මේ පැත්තට පනින්නේ කියලා කියන්න අමාරුයි. මේකෙන් අර මුලදී මතු පිටින් පටන් ගන්නවා. ඒක කරන්න කරන්න කරන්න සතිය දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. දියුණු වෙන්න දියුණු වෙන්න ඔන්න Tamanට තේරෙන දැන් ඒ කියන්නේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේවා කෙරෙහි එක්තරා අන්දමක විරංජනේ වීමක් විරාගයක් නැත්තම් මේවායින් අයින් වීමක් මේවා තියෙන පෙළෙන පෙළෙන ස්වභාවය දැක ගැනීමක් අන්න තේරෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. එහෙම දියුණු වෙනකොට අන්න ක්‍රමානුකූලව මෙයාට අර කලින් කලින් නොතේරිච්ච ප්‍රදේශයක් කලින් නොතේරිච්ච වෙනස්කම් රාශියක් තේරෙන්න ගන්නවා. දැන් අපි ආනාපාන සතියට දාලා උපමාවක් පෙන්නනවා නම් දැන් මුලින් මුලින් ආරම්භක යෝගියෙක් නිකන් නම් දැන් මේ ආස්වාසය සිද්ධ වෙන්නේ. දැන් මේ ප්‍රස්වාසය සිද්ධ වෙන්නේ කියන මට්ටමේ හිටියේ. හැබැයි ඊට පස්සේ කාලයක් යනකොට මේ ආස්වාස දෙකක් අතරත් වෙනසක් තියෙනවා කියලා තමයි එයාට තේරෙන්නේ මේ දීගම් විදිහට. මේකක් අනිත් එකට වඩා දිගයි. නැත්නම් එකක් අනිත් එකට වඩා කොටයි. කියලා තේරෙන යන්න එයා ටිකක් බැහැගත්ත ඇතුළට. අන්නේ දෙයම තමයි මෙතන සිද්ධ වෙන්නේ. සිතේ මුලින් මතු පිටින් වගේ දැක්කා ධම්මානුපස්සනාවට යනකොට ඒකේ ඒ ඒ චිත්ත ස්වභාවය චෛතස ස්වභාවයන් තව ටිකක් ගැඹුරින් දැක ගැනීම හැකියාවක් තියෙනවා. උදේවය වශයෙන් උත් ඉතින් දැක ගන්න පුළුවන් එතකොට. ඔව්. මේ ඔව් කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේ සිටින විට සමහර විටක සිටින ඉරියව්ව අක්‍රමවත්ය අප්‍රසන්නය වැනි හැඟීමක් සිතට දැනුණු විට මගේ මෙහෙවීමකින් තොරව ඊතා ක්‍රමවත් ලෙසට ඉරියව්ව සකස් වේ. මෙම ශරීරය සත්ව පුද්ගල දෙයක් නොව කාය සංස්කාරයන්ගේම ක්‍රියාකාරීත්වයක් යයි වැටහි ඇති නමුත් මෙසේ ඉරියව් වෙනස් වීමක් සිදුවන්නේ කෙසේදයි පැහැදිලි කරවා ගැනීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි. ඉබේම සකස් වෙනවා නම් ඉතින් ඒකේ අපිට විශේෂයෙන් ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ කයේ කයේමත් තියෙනවා යම් යම් පමණක ඒ කියන්නේ කය දන්නවා එයාට ඉන්න පුළුවන් පහසු ඉරියව්ව මොකද්ද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි දුම් භාවනා කරන්න කියලා හොඳට කය ඍජු කරගෙන අත් දෙක මෙහෙම තියාගෙන බොහොම ඍජු ඉරියව්වකින් පටන් ගන්නවා. හැබැයි ටිකක් අපි තුමු මැදට යනකොට අපි තුමු පය බායක් විතර යනකොට සමහරට ඉරියව්ව ටිකක් වැක්කිරිලා වගේ පොඩ්ඩක් කොහොම වෙලා. හැබැයි තාම හොඳ සතිමත් භාවයෙන් ඉන්න නිින්ද ගිහිල්ලා නැහැ. හොඳට හැබැයි එකඟ භාවය තියෙනවා. ඒ කියන්නේ කයට තේරලා තියෙනවා අර මෙහෙම දඬු කරගෙන ඉන්නවට වඩා පොඩ්ඩක් නිකන් අර මේ වගේ නිකන් ලිහිච්ච ස්වරූපයකට ආවහම පහසුවක් තියෙන බව කයට තේරලා. ඒක මේ කයේ හැකියාවක්. සාමාන්‍ය බොඩි නොලෙජ් කියලා කියනවා. මේ කයේම තියෙන එක්තරාන්දමක කයට ඉන්න පුළුවන් ස්වභාවය, පහසු ඉරියව්ව මොකද්ද කියලා එයාම තේරුම් ගත්ත ස්වභාවයක්. දැන් අපි නිදාගත්තාම අපි දන්නේ නැහැනේ ඉතින් මේ කය පවතින ඉරියව්ව. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් කය එයාට සුදුසු ඉරියව්වකට සකස් වීමක් තියෙනවා. ඉතින් ඒක ඉතින් ටිකක් සමහරවට බාහිරින් දකින කෙනෙකුට විප්‍රකාරයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඔය මේ භික්ෂුන් වහන්සේලාට හැම නීතියක්ම පනවලා තියෙනවා. මේ අනිකුත් ගිහි අයත් එක්ක සාමණේර අයත් එක්ක මේ දවස් තුනකට වඩා මේ එක කාමරේ ඉන්න එපා කියලා. ඉතින් ගෑනු අයත් එක්ක නම් කොහොමද බෑ. <laughs> මං කිව්වේ පිරිමයත් එක්ක වුණත් ඉන්න එපා කියලා කෙලින්ම දාලා තියෙන නීතියක්. ඒකට හේතුව උනේ මේ ඔය බුදුයන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී භික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ දාන දෙන්න වෙන්නේ නැති මේ ආපු කට්ටියක් එක්ක පිරිමි කට්ටියක් එක්ක ඉතින් නින්දර ගිහිල්ලා. ඉතින් අර මිනිස්සු දැකලා මේ භික්ෂුන් වහන්සේලා ඉතින් පොඩ්ඩක් ඉතින් අර නිින්ද ගියාම ඉතින් එක එක දේවල් වෙනවනේ ඉතින්. <laughs> දැකලා ඉතින් ඔන්න බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ කියනවා මේ මේ මේ මේ මේ එතකොට අර එකාතකින් එයාගේ ශ්‍රද්ධාව පිරිහෙනවා. අනිත් පැත්තෙන් අර භික්ෂුත්වයට තියෙන ඒ ගරුත්වය නැති වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැනවීමක් කරනවා මේ මේ දවස් දෙක තුනකට වඩා තුනයි අතරම පෙන්වන්නේ මේ සාමාන්‍ය අය එක්කවත් ගිහි කෙනෙක් එක්කවත් එකවහලක යට මේ ඉන්න එපා කියලා. එසේ මේ ඉතින් ඒ වගේ නීති පැනවීමක් පවා කරනවා. ඒ කියන්නේ අපිට මේ ඉරියව් පැවැත්වීම අපේ ඒ කියන්නේ අපේ එක්තරාන්දමකින් සතිය ගිලුණාට පස්සේ අපි නිින්දට වැටුණාට පස්සේ කය කය ඉතින් එයාට ඕන ආදිට හැසිරෙනවා. ඒක ඉතින් අපිට වළක්වන්න බෑ. ඉතින් ඒකේ වැලැක්වීමක් හැබැයි වෙන්න පුළුවන් අපි ටික ටික ටික ටික බලන්න සමහරවිට හිත හොඳට සංසිඳවගෙන අපි හිතේ කෙලෙසුත් නැතිව සෑහෙන සංසිඳවගෙන ආහාරමේ නිදාගත්තා නම් සමහරවිට ඒ තිබ්බ ඉරියව්වෙම එහෙම ඉන්න හැකියාවලුත් තියෙනවා. ඒවා ඉතින් ඇතැම් වෙලාවට වෙනවා ඇතැම් වෙලාවට නැහැ. හුඟක් වෙලාවට ඇතිමුතු මොනාහරි කෙලෙස් බහුල නම් හිතේ ප්‍රශ්න වැඩි නම් ඔන්න රෑ 30 ඉඳන් දැගලෙල්ලක් තියෙනවා. ඉතින් වගේ තමයි. ඒ නිසා සාමාන්‍යයෙන් හුඟක් වැඩිච්ච හිත් ගැන කියනවා. ඔය රහතන් වහන්සේලා ගැන, බුදුරජාන් වහන්සේ ගැන. ඉතින්ද බුදුරජාන් වහන්සේ එහෙම සතපෙද්දි මේ දකුණු පසට ඇලෙන් සතපෙනවා කියන. ඉතින් ඒ විදිහටම තමයි අවදි වෙන්නේ. ඒක ඉතින් මේ කෙලස් ප්‍රබාණය අනුව තමයි. ඒ නිසා ඉතින් රහත් වෙනකන් මං හිතන්නේ අමාරු වෙයි ඔය දේ කරගන්න. <laughs> ඔව්. ඔව්. ඔව්. මේ මෙතෙන්ට එන්න. ඔව්. සයින්හන්ස මේ මම ඉතින් සඳහන් කරන්න ගියේ මට මම දන්නවා සමහර මට දැනෙනවා සමා වෙන්න. දැනෙනවා සමහරලාට ඒ පාඩි වෙලා ඉන්නකොට මගේ මෙහිමක් නැතුව අත්පාය එහාට මෙහාට වෙන බව මට තේරෙනවා. ඒක නම් කිසිම වරදක් නැහැ. ඒක නෙමෙයි සයින්හන්ස. ඔව්. ඒකේ වරදකුත් නැහැ. අනිත් එක ඕකටම මම එකතු කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි හිතමු දැන් කෙනෙක් හොඳට මේ සතිමත් භාවයේ දියුණු කළා අරමුණු සහිත සතියේ ඉඳන් අරමුණු රහිත සතියට යනවා කියලා. එතෙන්දී එහෙම පුළුවන් තරම් ඉරියව්ව නිදහස් වෙන්න ඕනේ. එහෙමයි. අපි දඬු කරගෙන කර කලින් කරා වගේ ඉරියව් පවත්වන්න බෑ. එහෙම පැවත්වනවා නම් භාවනාවට හානි කරයි. එහෙමයි සයින්ස්. දැන් මෙතෙන්දි මම ප්‍රශ්නේ වක්සින් මට දැන් දැක්තේ ප්‍රශ්න කරුවේ මම සමහරලාට අර වගේ අක්තමෝත්පක් බවක් වගේ මට හිතුණාම මම ස්වභාවයේ ප්‍රසන්න මදි වගේ කියලා හිතුණාම කය මම හදාගන්නෙත් නැතුව ඒ හිතවිල්ලත් එක්කම සමහරලාට විනාඩියක් වගේ අතල තුල ඊ타ත්ම ක්‍රමානුකූලව හදලා මට ඕන අර හොඳ ඉරියව්වකට සකස් වෙන්න. ඔව් මම දැන් ඉන්නවා කවුරු හරි බලන්න. ස්වාමීනන්සේ? ඇණියෙක් ඉන්නවා. එයා පොඩ්ඩක් හක්ස් කරලා දෙනවා. මම මම මම සමහරවිට මට හිතෙනවා මම කරගන්නවට වඩා බොහොම අමුතු ශීරුවකින් හැදෙනවා. ඒක තමයි. ඒ වගේ වෙන්නේ මොකද කියන එක එතනින් මම ප්‍රශ්න කෙරුවේ ස්වාමීනන්සේ. <laughs> ඉතින් හොඳට වෙනවනේ ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ඒ වෙලාවේ සමහරවිට මට හිතෙනවා මට දැන් නැගිටලා යන්න ඕන වගේ කියලා හිතුනොත් මම නැගිටලා යයිද කියලා. ඒ වගේත් නෑ. ඉතින් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒ කියන්නේ අපි නොදැනුවත්ව ටික ටික දාන කෙලස් ටික ටික අඩු වෙන්න අඩු වෙන්න කය කයත් නිකන් සෞම්‍ය වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ආහාර ප්‍රමාණය වුණත් අපි හුඟක් ආහාර ගන්න අවශ්‍ය වෙන්නේ හිතේ කෙලස් බහුල නම්. හිත බොහොම සංසුන් නම් හිත නිකන් සැහැල්ලුවෙන් තියනවා නම් ගන්න ආහාර ප්‍රමාණය පවා අඩු කරාට වරදන්නේ නැහැ. මොකද මේවා හුඟක් පිච්චෙන්නේ මේ කෙලෙස් වලට. මානසික තත්වයට තමයි ඒවා හුඟක් වැය වෙන්නේ. ඉතින් කය තියනවා නම් ඒ කියන්නේ මනසේ තත්වය බොහොම පැහැදිලි නම් එතකොට කයත් එන්න එන්න ප්‍රසන්න වෙනවා. ඉතින් ඒක බුදුහාමුදුරුත් කියනවා ඉතින්. එහෙනම් ඉතින් වරදක් කළා නැහැ මට හිතෙන්නේ. හොඳයි. හොඳයි. ඉතින් එතෙන්ටම එකතු කරන්න කැමතියි මේ ඒ කියන්නේ අපි ඉරියව්ව භාවනා කරන අතරදී යම් පමණක ඒ වගේ එයා විසින්ම සකස් වුණා නම් ඒකට ඉඩ දෙන්න. මේකේ අපි දඬු කරගන්න අවශ්‍ය නැහැ. අනිත් එක කලුන් මතක් කරා වගේ අර බොහොම දැන් හිත හිස්ස වගේ තියෙනවා නම් සරලව තියෙනවා නම් අරමුණු ගන්නෙ නැත්නම් අන්න ඒ වගේ මට්ටමේදී අනිවාර්යයෙන්ම හිත ඉතින් තව ටිකක් වැඩෙන්න නම් පුළුවන් තරම් දැන් ඉරියව්ව සරල වෙන්න ඕනේ. සරල වෙන්න කියන්නේ ඉරියව්ව ලිහිල් වෙන්න ඕනේ. තමන් අර කලින් කරා වගේ සමහරවට ඉඳගෙන කරනවටත් වඩා සාමාන්‍ය හාන්සේලා වගේ වුණත් කරන්න උත්සාහ කළ බලන්න පුළුවන්. මොකද කයෙන් සෑහෙන දැන් කය අමතක වෙලා සම්පූර්ණයෙන්ම හිතට නිදහසක්. හිතේ ආතතිය සම්පූර්ණයෙන් දුරු වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා ඉරියව්ව බොහොම බොහොම වැදගත් අය ටික ටික ටික යන්නත් යනවත් එක්කම. ඉරියව්වේ ලිහිල් භාවය නැත්නම් ඉරියව්වේ එක්තරාන්දමක ඉරියව්වෙන් හම්බෙන පහසුව බොහොම වැදගත්. ඔව්. හොඳයි. හරි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නය පමණයි. වාචික ප්‍රශ්න තුනක් තියෙනවා. ඔව්. එහෙනම් අපි පටන් ගමු ඒක. හොඳයි. ශ්‍රියානි මහත්මියනේ. නැතරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට ඊයේ සිදුණු සිදුවීමක් ගැන ඔබ වහන්සේගෙන් කරුණාවෙන් මම මේ ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙන තමයි මේ කතා කළේ. ඔව්. ස්වාමින් වහන්සේ මම ඊයේ දාන වේලාවෙන් දානේ අරගෙන දාණයෙන් පස්සේ සක්මන් භාවනාවේ යෙදුණා. සක්මන් භාවනාවේදී මම මගේ ශාරීරිය කියන්නේ ශාරීරිය සිටිමි කියලා හිටන් ඒ ඒ කර්මස්ථානයට අරගෙන සිටගෙන සිටගෙන සිටින බව දැනගෙන සිත ඔසවනවා තබනවා කියන මේ ඉරියව්වෙන් ඔසනවා තබනවා කියලා ඒ ඉරියව්වෙන් ඉදිරියට ගියා. යනකොට තව ටික වෙලාවක් යනකොට ඔසවනවා යවනවා තබනවා කියලා තවත් පියවර දෙක තුනක් ගිහින් ඒ පියවර ඔසවනවා තබනවා කියන ඒ පියවර ඒ ඒ කර්මස්ථානේ අයින් කළා නිකන් සැහැල්ලුවෙන් සිතට මුකුත් සිතට කිසිම අරමුණක් නොගෙන ගියා. සිත සිතයි කයයි ඉදිරියට යනවා ඊට පස්සේ මට මගේ පාදය ස්පර්ශ වෙන හැටි තේරුණා පොළව සමග ඒ වෙලේ ඒ වෙලේ මගේ පාදයේ අර තේජෝ පටවි ධාතුව තද ගතියෙනු තද ගතියෙන් වගේ මට දනින්න ගත්තා මේ ඊට පස්සේ මේ ගොරෝසු බව සිහිල් බව අර උණුසුම් බව උණුස් මේ සිසිල් බව සැහැල්ලු බව මට දැනුණා අර කියන්නේ ආපෝ ධාතු වගේ මට අර මගේ කකුලේ මේ නිකන් ඇලෙන්න වගේ ගත්තා. මේ ඒක මම කකුල පිහලක් දාලා බැලුවා මේ ඇලෙනවා ඇලෙනවා වගේ. සේවල ගොඩාක්ම ආපෝ ධාතුව මේ වැඩියෙන් මට දැනෙන්න ගත්තා. ඊපස්සේ ඔහොම මට කිසිම සිතිවිල්ලක් නැතුව පැයකට වැඩි කාලයක් වුණත් යන්න පුළුවන් මේ සක්මනේ එහාට මෙහාට. එහෙම ගිහින් ඒ පැය ගෙවිලා ඇවිල්ලා ඊට පස්සේ පරයන්ක භාවනාව තිබුණේ මම මම මෙතන පොඩ්ඩක් කියලා ඉන්නම්. දැන් අර විදිහට ඔසවනවා, ගෙනිනවා, තබනවා කියලා මෙනෙහි කරන්න යන්න එපා. කෙලින්ම ඒ දැනෙන දේත් එක්කම විතරක් ඉන්න. හිතින් මෙනෙහි කරන්න යන්න අවශ්‍ය නැහැ දැන්. මෙනෙහි කරනවා කියන්නේ වචන කියවනවාද හිතින්? අයියෝ කියවන්නේ නැහැනේ. එහෙම නෑ. දැන් ඊට පස්සේ ඒ ඒක අර එකපාරක් දෙපාරක් විතරයි. හරි. ඊට පස්සේ නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. මේ ඊට පස්සේ පරයන්ක භාවනාවට ඇවිල්ලා ඒ මේ ශාලාවේ ඉඳගත්තාන් පස්සේ මම මේ වාඩි වෙලා පරියන්කේ මම ඉඳින මේ ඉඳගෙන සිටින බව දැන දැනිමින් මගේ ආස්වාස ප්‍රාස්වාසය වෙත හුස්ම රැල්ල වෙත නාසිකාග්ගේ එත නාස්ටයග්ගේට යන හුස්ම රැල්ල ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල දිහා බලන් සිටින විට මට හොඳට ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල ගැන දනිමින් මම කිහිප වාරයක් ආස්වාස් ප්‍රාස්වාස කළා. කරනකොට හොඳට මට තේරුණා කියන්නේ දිග හුස්ම රැල්ලක් කෙටි කියන්නේ සිවුම් යන හුස්ම රැල්ල මේ දැනිලා මට තේරුණා එක පාටම මගේ මේ නිකන් එක ආස්වාස ප්‍රාස්වාස දිගටම හුස්ම රැල්ල එක දිගටම යනවා වගේ තේරුණා ඊට පස්සේ ඔහොම ටිකක් වෙලා ඉනකොට මට මගේ සිත පිට ගියා. එහෙම ඉන්න අතරේ සිත පිට ගියා. පිට ගිහින් මට අරමුණු රාසියක් අයව කුසල අරමුණු ස්වාමීන් වහන්සේ මට ඉස්සරාවේ දේශ අරමුණුයි රාග අරමුණුයි. ඊපස්සේ මට කුසල අරමුණු ගොඩාක් රාසියක් විනාඩි 5ක් පමණ දිගටම ආවා. ඇවිල්ලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මම බලෙන් වගේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කළා. යොමු කළාම ඒ ටික වෙලාවක් ආස්වාස ප්‍රාස්වාසය හොඳට දැනි දැනි ඉන්න ගමන් මට නිකන් කායයි මගේ කයේ සිතේ සැහැල්ලු බවක් වගේ ඇවිල්ලා එහෙ එකපාරට සද්දයක් ඇහිලා නිකන් සද්දයක් පිට වෙනා වගේ මගේ හිතයි කයයි දෙකම හිටියා. හිතලා මට කිසිම කිසිම දෙයක් මට දැන් තේරෙන්නේ මම කොහෙ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. පැයක්කින් විතර තමයි මම ඒ සමාධියෙන් නැකිට්ටේ. ඒ සමාධියේ නැගිට පෑකින් විතර මම බලනකොට කිසි කෙනෙක් ශාලාවේ හිටියේ නැහැ. වෙලේ මේ පෑයක් ගිහිල්ලක් තියෙනවා. නමුත් මගේ මේ මට තියෙනවා මගේ අර සංඥා එන්නේ නැති එකයි සහැල්ලු බවයි තව ඉස්සරහ චිත්ත සිතේ සංඥා එන්නේ මේ අර කය සහැල්ලුව තියෙනවා ඊපස්සේ මට එක පාටම S2 කඳුළු ඇවිල්ලා මට අර ස්වාමීන් වහන්සේ කිව්වනේ අර මේ විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමං කියලා ඒක මට මතක් වුණා හොඳයි මතක් වෙලා මං බුදුහාඳුරන්ට වැඳලා මේ අර නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම වෙනස් වෙව බා මගේ වසඟේ තියාගන්න බෑ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒකම මේවා කරලා <laughs> ඒකත් කිව්වද කිව්වේ නෑ සිතින් මේ හිතනවා ඉතින් හිතලා ස්වාමීන් වහන්සේ මට දැන් ඇඟ නැකිටලා යන්න ස්වාමීන් වහන්සේ පණ නැහැ ඇඟට. මට කිසිම පළකුත් නැහැ සංඥාවකුත් නැහැ මට ඇහෙනවා. ඇහුණට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ රූපේ පේනවා පෙවුනට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. හොඳයි. කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? දැන් අවුරුදු 15ක් ස්වාමීන් වහන්සේ මම ඒ වුණාට ස්වාමීන් වහන්සේට මීට පෙත්‍රමත් කතා කළා මම කළේ බුස්නා බුද්ධානුස්සය මෛත්‍රිය අසුබේ මරණස්සතිය තව භාවනාවල් ගොඩක් වැඩි කොහොමද යති කරන්නේ ඔව් දැන් මතක් වුණා දැන් දැන් දැන් ස්වාමීන් වහන්සේ එදා කිව්වනේ ඒව කරන්න එපා දැන් ආසස් මට ආසස් ප්‍රාසස්සේ පිහිටියෙම නෑ ස්වාමීන් වහන්සේ දැන් කොහමද පිහිටලා තියෙන්නේ දැන් පිහිටලා කියන්නේ මම නිකන් කරකෝල බිම දැම්මා වගේ මට ඊට පස්සේ මම සීබ්‍රෙක් විගාවට තිබුණේ සක්ම <laughs> මම උඩ උඩට යන්න ගිහින් මට ඇඟට පණක් නැහැ යන්නත් බෑ කකුල් හැමතැනටම විසු වෙනවා. ඊපස්සේ මම අර වැට දිගේ අල්ලන් ගිහින් කසාය කසාය වැඩ කරලා තියෙන්නේ දැන්. <laughs> ඇත්තම හරිම සතුටුයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අර මට අර මේ අන්ධකාරයේ ගිය මට පහනක් දුන්න පාර පෙන්වන්න. <laughs> හරි. මේ පාර දිගේ කියලා මට හිතුණා. හොඳයි. දැන් එතකොට මෙහෙමයි අපිටම දැන් එක පාර දුක තාම උනේ. ඔව් ස්වාමීන් එහෙමයි ස්වාමීන් සම අර ඊට ඉස්සෙල්ලා ওই වගේ හිටියා මේ ශරීරයට දැනෙන්නේ නැතුව සිතවිලිත් එන්නේ නැතුව තිබුණා. හැබැයි විනාඩි 15ක් 20ක් වගේ තමයි තිබුණේ. හොඳයි. ඒ කියන්නේ දැනට දැන් දැන් ඕක වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ ඊළඟ පාරත් ඕක වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපි තුම ආනාපාන සතියෙම ඉන්නවා. ඒකේ දැන් නිකන් ඕනනම් බලන්න මේක අනිත්‍ය සංඥාවෙන් බලන්න. දැන් මේක හුස්මක් ගන්නවා හෙලනවා. ගන්නවා හෙලනවා. නිකන් ඊළාට ඔහොම ගිහිල්ලා නිකන් දැනීමක් විතරනේ අන්තිමට ඉතුරුනේ. එහෙමයි. ඊට පස්සේ ඒකත් නිකන් ඒකත් නිකන් බොඳ වෙලා යනවා. එහෙමද ගියේ? එහෙමයි. ඒක නේද දැනී වගේ ගියා. ඊට පස්සේ නිකන් ඩක් ගාලා මොකද වුණා? හරිනේ. තර වුණා ඒක පාටම. අන්න හරි. ඒක හරි. කිසිම සංඥාවකුත් නැහැ. හරි. ඒ ඒ දේ වෙන්න ඉඩ හරින දැන්. ඊළඟ පාරත් බය වෙන්නේ නැතුව යන්න. බය වුණේ නෑ සානස මට බය වුණේ මම උඩට ගිහින් සම්මාන කරන්න හැදුවා මම කවදාකවත් පැයකට වැඩිය නෑ නෑ ඒ බොයි වෙනාවේදී එහෙම ප්‍රශ්නයක් නෑ. කරන්න බැරි වුණා. හරි ඒකවත් නෑ. ඒකේ වරදක් නැහැ. දැන් ආනාපාන සතියේදී ඔය දේ සිද්ධ වෙන සිද්ධ වෙන බව දැනගෙන සූදානමින් යන්න. ගියාට පස්සේ අපි තුම ඔන්න ආයි ඔය පැත්තට කිට්ටු කළා. නිකන් දැනීමක් විතරක් වවට පැත්තට ආවා. ඊට පස්සේ ආයෙත් අන්න අතෙන්ට ගියා. අතෙන්ට ගියාට පස්සේ නිකන් කලබල නොවී සැහැල්ලුවෙන් එතන ඉන්න ඉන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ස්වාමීන් වහන්සේ සමාවෙන්ද අද එතකොට අද ඊට පස්සේ අද භාවනාවේදී මට මේ වේදනාව කිසි දෙයක් නැහැ. අරමුණු ටිකක් ආවා. ඊට පස්සේ අරමුණු මම ආයපාරක ආනපාන සතියට හිත යොමු කළාම මට කයේ සිතේ සැහැල්ලුවෙන් පැයක් ආද අදත් ඉන්න පුළුවන් වුණා. නමුත් අර විතරටම සමාධිය ගැඹුරු නැහැ. හරි. ඒක වරදක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් එතෙන්ට යාමත් මුලදී තමයි හුඟක් ඔය ගැඹුරට ගිහිලා එතෙන්ට දාන්නේ. එතෙන් එතෙන්ට යන්නේ. ටික ටික ටික ඕක පුහුණු වෙන්න පුහුණු වෙන්න එච්චර ගැඹුරට යන්නේ නැතුවම කලින්ම එතෙන්ට යාවි. <laughs> තේරුණාද? එතකොට එතෙන්ට ඒ ගැන මේ හිතන්න එපා, plan කරන්න යන්න එපා. තමන්ට තියෙන හොඳට නිකන් ආනාපාන ගැන දැනුවත් වෙනවා. එහෙම දැනුවත් වෙනකොට අන්න දැන් සියුම් වෙනවා. සියුම් වෙද්දි මේක දිහාට බලන් ඉන්න මේක ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඔහම ගිහිල්ලා දන්නේම නැතුව අතෙන්ට වැටේවි. වැටුණාට පස්සේ එතන සැහැල්ලුවෙන් ඉන්න. එතන ඉන්න පුළුවන් තැනක් කිසි කලබලයක් නැහැ. එතන ඉන්න. එතන ඉඳලා ඉවරලා ඒක පාට නැගිටින්න යන්න නැත් එපා. මොකද එතන තාම අලුත්නේ තැන. එහෙනම් ඒක පාට නැගිටින්න යන්න එපා. ටික මේ ඕක ටිකක් පුහුණු කරනකොට හෙන කම්මැලි කමක් දැනේවි එතන ඉන්නකොට. ඉන්නකොටත් කම්මැලි කමක් දැනේවි. එතනින් එළියට ආවෙනකොටත් හෙන මුගක් කම්මැලි කමක් දැනේවි. මේ ස්වාමීන් වහන්සේ මට දැනුණා ඒක මට සක්මන් භාවනා කරන්නම හිතුන්නේ. හරි ඒක තමයි. වරදන්නේ පොඩ්ඩක් පොඩ්ඩක් කළා ඉඳගෙන ඉන්න. අර ඇඬුණා කියවනේ කඳුළුත් ආවකනේ අඬ අඬ ඉන්න තියෙන පොඩ්ඩක්. ආ. <laughs> ඔව් ඒක තමයි. එවනත් ඒකත් අනිත්‍යයිනේ ස්වාමීන් වහන්සේනේ. ඉතින් පොඩ්ඩක් ඒ කියන්නේ ඔතෙන් දැන් හුරු වෙන්නයි තියෙන්නේ. ඕක හුරු කරගන්න මේ තව ඒතකොට ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. මට තව දෙයක් කියන මගේ මම එකතෙන් වෙලා මාස 9ක් හිටිය කෙනෙක් සුසුන්නාවේ ප්‍රශ්නයන් නිසා. සෛල ක්‍රමයක් කරන්න කිව්වා සෛල කර්ම කරන්නේ නැතුව මම ඊට පස්සේ අවුරුදු 7ක් බේත් ගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසි බේස් ඊට පස්සේ බෙල්ට් එකක් පාවිච්චි කරන්න කිව්වා මම දැනුත් ඒක පාවිච්චි කරනවා. මගේ ශරීරයේ පුදුම වේදනාවක් තිබෙන ස්වාමීන් වහන්සේ. මට ඊයේ වේදනාව ඔක්කොම ඒක මම සතුටෙන් කියන්න ඕන කිසිම වේදනාවක් නැහැ මගේ හිත දැන් හරිස කය හිතයි කය දෙකම සැහැල්ලු හොඳයි පුදුම සැහැල්ලු ගතියක් තියෙන කයේ වේදනාව පොඩ්ඩක්වත් නැහැ හොඳයි දැන් අතනදී අතනට ගිහිල්ලා නිකන් ඒ වේදනාව ආවත් දැන් ඒවට හිත ආවත් දාන්න එපා අතන අපි එතමු දැන් ටික ටික ඔය පුරුදු කරනවානේ. එතන පුරුදු කළා එතනට එතනට දැන් එතන එතන නිකන් Tamanට පුරුදු තැනක් කරගන්න. පුරුදු තැනක් කරගෙන එතන ඉන්නකොට අනිත් දේවල් දැනුණාට දැන් ටික කාලයක් යනකම් ඔය ඔය ඒ ආපු සමාධිය දියුණු කරන්න. ඒ සමාධිය අපි තුමු දැන් Tamanට තේරලා තියෙනවා දැන් නොදැනුවත් වගේ පැයක් විතර ඉඳලා තියෙනවා. ආයෙත් එතන එහෙම ඉන්න දෙන්න. ටික ටික ටික ටික අර දැන් මේකේ මොකද්ද වෙන්නේ කියලා ටිකක් තේරුම් යනකම් ඕක වෙන්න ඉඩ හරින්න. එහෙමයි. එහෙමයි. වහන්සේ <laughs> අපිට අර්ථය ධම්මෙන් <laughs> දේශනා කළා. ඔබ වහන්සේ මේ සසුන් නම්බරේ තව තවත් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් මේ වැජබෙන්න කියලා ප්‍රාර්ථනා <laughs> කරනවා. තව ඔබ වහන්සේට හොඳයි ඔක්කොම හම්බ වෙනවා. පින් බලෙන් හොඳයි හොඳයි. වහන්සේට උතුම් වූ විරාගය නම් උතුම් මාර්ගඵල නිවන් මිතුව ලැබේවා කියලා. හොඳයි. මෑණිටත් එසේම නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නංස. මම පාරයන්ක භාවනායි වාඩි වී කරගෙන යනකොට මට විනාඩි 5ක් 6ක් වගේ ඉන්නකොට මගේ හිත කය දැනෙන්නේ නැතුව යනවා. පැයක් විනාඩි 45ක් වගේ ඉන්න පුළුවන් මට. මම සහනන්සට පෙරින් කියලා දුන්න ඉස්සෙල්ලා මගේ හිත පිට ගියා රැලි දැක්කා පාට දැක්කා එහෙම කියලා වහන්සේ මට කිව්වා ඊට පස්සේ එහෙ බලන්න එපා කයට දැනෙන වෙලාවේ කයට දාන්න සිත කියලා ඊට පස්සේ මම ටිකක් අර වගේ ගොඩාක් හිත තද වෙන්නේ නැතුව දැනෙන වෙලාවේ කයට දාලා බලන විට මම කය දැනෙන්නේ නැහැ ඒ වෙලාවෙත් මම ඊට පස්සේ ගොඩාක් වෙලා මේ මගේ සිත හැමතැනම කැරකින ගතියක් මට දැනුණා ඒ දැන් ලොකු හංශ කිව්වානේ දැනෙන්නේ නැත්නම් අත අද එතනට යොමු කරන්න කියලා. ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳලා පොඩ්ඩක් අත හොල්ලලා බලලා නිකන් තද ගතිය තිබුණා. අත ඇඟිලිත් පොඩ්ඩක් හොල්ලලා බලලා මම එතෙන්ට දාලා ටික වෙලාවක් මෙතන නිකන් හිත පිහිටවගෙන හිටියා මෙතන දැන් මගේ සිත තියෙන්නේ මගේ අත උඩ කියලා. එහෙම ඉන්න වෙලාවේ චුට්ට වෙලාවක් තමන්ට තේරුණාද අත තැනට හිත ඔක්කොම ආවා වගේ තේරුණා. ඔව් සන්නස එතන හොඳට මගේ අත මෙහෙම මම ඇඟිලි හොලොන් වගේ මට දැනුණා. ඒ දැනලා විනාඩි 10ක් විතර වගේ මම එතන හිත තියාගෙන ඉන්නකොට මගේ මේ අත් දෙක මෙහෙම තියාගෙන මම හිටියේ. මගේ අත් දෙක මට දැනුණා ඈත් වුණා වගේ කියලා. ඒ දැනලා ටික වෙලාවක් මම ඒ දිහා ආයෙ බලාගෙන ඉන්නකොට මට හරි සැහැල්ලුවෙන් දැනෙනවා මගේ ආයෙ කය නිකන් සැහැල්ලු වුණා. සැහැල්ලු වෙලා නිකන් මේ අත දිගේ ස්ටුඩියෝට දැනුණ ගලාගෙන එන ස්වරූපයක් නිකන් ඇත්තටම ටික වෙලාවක් යනකොට ආයෙ මම බලන් හිටියා. වැඩි වෙන වගේ දැනුණා නිකන් මම කියන්න දන්නේ නැහැ ඒ මොනවද කියලා මට එවලේ සිතුනේ මම සිතට සිතාගත්ත මගේ රුධිරය ගලාගෙන වගේ ඒ වගේ තමයි මට දැනුනේ සොන්නස මට විනාඩි 10ක විතර වගේ ඒක බලාගෙන ඉන්න පුළුවන් වුණා ඊට පස්සේ ආයෙ මට ඒක නැතුව ගිහිල්ලා ආයෙ අතටම ආවා අර විදියට මට යවුණා ඊට පස්සේ ආයෙ මට ටික වෙලාවකින් ආයෙම අර විදියට සිට ආයෙත් අර හුස්ම රැල්ල උඩටම ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා ඒ වෙලාවේ උදේ කාලේ තමයි මට ඒක සිද්ධ වුනේ. දානේ සීනෝ නාද කරනකොට අද කරලා ටිකක් වෙලා යනකම්ම මට දැන් නැකට ගන්න බැරුව වගේ හිටියා ඊට පස්සේ ඔව් ඔකේ ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒ ඒ කයේ දැනෙන දේවල් හොඳට දැනුවත් වෙන්න ඒ දැන් ගලාගෙන යන ස්වභාවය විතරක් නෙමෙයි සමහරවිට දැන් මේ අත් දෙක තියන එතන රස්නේ ගතියක් උනත් දැනෙන්න පුළුවන් තේරුණාද දැනුණා හරි ඒව ඒක උනත් වළංගුයි මේ රස්නේ ගතිය ඒක වෙලාවට බලනවා ඊළඟට නියම් ගලාගෙන යන තත්ිය තේරෙනවා නම් ඒක ඒක වෙලාවකට බලනවා ඊළඟට තව ස්පර්ශ වෙලා තියෙන තැන් වල නියම් තද ගති තේරෙනවා නම් ඒක බලනවා මේ හැම හැමදේම හොඳින් බල බලා හොඳින් නිරීක්ෂණය කර කර සෑහෙන කාලයක් ඉන්න ඕනේ. සෑහෙන කාලයක් විහෙරති කියලාමයි බුදුහාමුදුරු කියන්නේ. ඒ හින්දා මේක බලබලා මේ දැන් ඒ රස්නේ ගතියක් Tamanට තේරෙනවා නම් මොකද්ද මේ රස්නේ ගතියට දැන් වෙන්නේ? කියලා බලන්න. චුට්ටක් තව ටිකක් එහාට ගිහිල්ලා මේ රස්නේ ගතියට මොකද්ද වෙන්නේ? දැන් මේ ගලාගෙන යන බවක් තියෙනවා නම් ඒ ගලාගෙන යන බවට මොකද වෙන්නේ? කියලා අර ඒ දැන් දැනෙන දේ ලක්ෂණේ එයාට මොනවාද සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. දේශනා සක්මනේ මේ කරගෙන යනකොට දැන් තේරෙනවා වම දකුණු කියලා කරගෙන ගිහිල්ලා උසෝනා තබනවා ගෙන යනවා කියලා යනකොට රළු ගතිය සහැල්ලු ගතිය සුසුම් ගතිය ලන පැදුරේ හොඳට පජිත වෙනකොට කකුලේ ගොරෝසු ගතිය රිදෙන ගතිය ඔව් එහෙම දැනෙනවා සායන වෙලාවක ඉන්න පුළුවන් අරමුණ වලට යනවා අරමුණ අය ගන්න පුළුවන් හොඳයි හොඳයි යන විදිහ හොඳයි යන විදිහ හොඳයි අර වලට ගියාට ඒවෙන් කලබල වෙන්නේ නැතුව ආයෙ මෙතෙන්ට ගත්තා. ඒ ඒ දැනෙන දෙයට මොකද වෙන්නේ දැන්? ඒ තද ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිල් ගති දැනෙනවා, රළු ගති දැනෙනවා. ඒවට මොකද වෙන්නේ කියලා හොඳට බලාගෙන යන්නයි තියෙන්නේ. අද උදේ වරුවේ භාවනාව කරගෙන යන සෝන්නංශ දැනෙන විලාවෙමත් නිකන් පොඩ්ඩක් මේ ඔළුවේ නිකන් විදිල්ලක් කොටනවා යනවා වගේ නිකන් මේ අමාරු ගතියක් තමයි දැනෙන තිදෙන ගතිය. දෙපාරක් වගේ වුණා. සක්මණේදිත් එකපාරක් ඒදි සිද්ධ වුණා අනන්සේ. ඒ කියන්නේ නිකන් රිදෙන ගතියක් නිකන් චුට්ටි දැනීමක් දැනීගෙන වගේ උඩට ගියා වගේ. මේ ඒ තරම්ම يعني බය වෙන්න එපා. ඒ කියන්නේ අපි කරගෙන යනකොට ඒ කියන්නේ යම් යම් වෙනස්කම් අපේ මොලෙත් සිද්ධ වෙනවා. ඉතින් ඒව වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ ලොකුවට ලොකු ඔලුව කැක්කමක් වගේ එනවා නම් ඔන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම හැර නිකන් ඇතැම් වෙලා නිකන් හිරිය වැටෙනවා වගේ පොඩ්ඩක් නිකන් පොඩි හිරිය වැටීම් වගේ වෙන්න පුළුවන්. නිකන් නිකන් ඔය වගේ යම් යම් සංවේදී ස්වභාවයන් හිතේ දැනෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නෑ ස්වාමීනි. සරයි ස්වාමීන් වහන්සේ. ඔව්. සක්මන් භාවනාව කරනකොට අර මුලදි වගේ උසෝන යවනවා කියන්නේ නැතුව දැන් පාදයට දැනෙන සංවේදන තමයි බැලුවේ. හොඳයි. එතකොට මේ සිසිල රළු ගතිය බැල්ල තියනවා නම් එරෙන ගතිය ඒවා දැනුණා. හොඳයි. එතකොට ඒවා ගැනම හිත තියාගෙන ඉන්නකොට ඒ සිසිල් ගතිය උසනොත් එක්ක මැටි වෙලා යනවා. එතකොට අනිත්‍යයි කියලා හිතුණා. ඒ වගේ අනිත් ඒවත් ඒ වගේ වෙනස් වෙනවා දැනෙනකොට මෙහෙම හිතුවා. හොඳයි. ඒ විදිහට හිතුනහම ඒක ඔස්සේ හිත හිතා යන්න එපා. ආයි අතනට වෙන්න. ඒ කියන්නේ හිත හිතා මොකක්වත් යන්න එපා. ඊළඟට ආයිත් අර අර බල බලා හිතේකම බලනවා. හොඳයි. ආනාපාන සති භාවනාවේ කම්පන දැනෙනකොට දැන් අර ඉස්සලා විතර තදින් දැනෙන්නේ නැහැ බොහොම සියුම්ව දැනෙනවා. වෙනදා ඔළුව ප්‍රදේශයේ එච්චරම දැනුන්නේ නැහැ. දැන් ඔළුව ප්‍රදේශයේ සමහර වෙලාවට ටිකක් වෙලා දැනෙනවා. කම්පන ඒ ඒ ඔළුවේ ප්‍රදේශය බලන්න ගියාම ගැටලු මොකක් තියනවද? නෑ දැන් නම් ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඔව්. ටිකක් වෙලා පවතිනවා. ඊට පස්සේ කයට එනවා. කය හුඟක් වෙලා බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට මේ හිතෙත් මුකුත් ප්‍රශ්නයක් නැති වගේ තේන ඒ දිහා බලලා ඉන්නවා විතරයි. ඒතර සමහරලාට කුරුළු සද්දයක් වගේ ඇහුනොත් ඒ සද්ද ඇහිලා නැති වෙනවා වගේ දැනුනොත් ඒ සද්ද අනිත්‍යයි කියලා හිතෙනවා ඒ වෙලාවට. හරි. සමන්නේ. එතකොට ඒ වගේ වතුර ගලන වුණොත් ඒ සද්ද ඒ වගේ කීපයක් විතරක් එහෙම එනකොට ඒක හිතෙනවා. හොඳයි. ඒකට ඒකට හිත යනවා. ඒ කියන්නේ ඒක අවසන් වෙනවා. යුරුනා කියලා තේරෙනවා ඉතින්. තේරෙනවා. තේරෙනවා. කමන්නේ. ඒක වැරද්දක් නැහැ. ඒ ආකාරයෙන් තමයි දැනට යන්නේ. හොඳයි. තව දිනු කරගන්න යමක් කරගන්න. ඔව්. ඒ කියන්නේ දැන් ඔතෙන්ද වරදක් කියන්නේ කියන්න විශේෂ දෙයක් නැහැ. ඔය කියන්නේ කම්පන ස්වභාවයන් ඒ හැම එකක් බලන්න දැන් තමන්ට යම් තැනක කම්පන ස්වභාවයක් සැලවෙන ස්වභාවයක් දැනෙනකොට ඒක එකක්වත් මග හරවා ගන්න නැතුව බලා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් දැන් කම්පනයක් වේගෙන් සිද්ධ වෙනකොට සමහර දේවල් මගහැරෙන්න පුළුවන් කීපයක් විතර තමන්ට අහු වෙන්න පුළුවන්. එහෙම නැතුව බලන්න චුට්ටක් තව අවධානය යොමු කරගෙන මට මේකේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්ද? සතියට හසු කරගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම. එහෙම එහෙම දැකගනිමින් ඉන්න. එහෙමයි. දැකගනිමින් ඉන්න. ආනාපාන සතිය පටන් ගන්නකොට නම් මේ කොයි වෙලාවකවත් වගේ දැන් උස්ම තියෙනකොටම නායකාව දැන් ওই කම්පැනි තමයි ඉන්නේ. හොඳයි. අරගෙන හිටන්න. ඔව් කමන්නේ. ඕනම් සුළු වෙලාවක් දැන් ආනාපාන සතියේ ඉන්නවා. එතකොට ඔන්න හිත එකඟ වෙනවා. තැම්පත් වෙනවා. ඊට පස්සේ નિરાයාසයෙන් ඔන්න කම්පන ස්වභාවයක් මතුවෙනවා. ඒකට හිත යනවා. එහෙමයි. හරි. එතකොට ඒ ස්වභාවය තුළම සැහැල්ලුවෙන් ඉන්න. ඒ කියන්නේ උපේක්ෂාවෙන් මොකද්ද මේකට වෙන්නේ? මේ මේ එක කම්පනයක් ඇති වුණා. ඔන්න ඒ කම්පනය අවසන් වුණා. තව කම්පනයක් ඇති වුණා. ඔන්න ඊළඟත් ආයේ අවසන් වුණා. තව එකක් ඇති වුණා. තව එකක් අවසන් වුණා. මේ මේ විදිහට එකක් එකක් ගානේ දැනුවත් භාවයෙන් ඉන්න. එහෙමයි. සරලව යන්න. පුළුවන් තරම් හිත සරලව සැහැල්ලුවෙන් එකක් ගානේ දැනුවත් භාවයෙන් ඉන්නවා. එහෙමයි එතකොට يعني මේක දකින්න දකින්නමත් සතුටක් ඇති වේවි. බුදුහාමුදුරුවෝ කියනවා ඔය අමානුෂී රති හෝති පස්සතෝ දෙයබ්බයන් කියලා. අහලා තියෙනව නේද? ධම්මපදේ. ධම්මපදේ ගාතාවක එහෙමන්නේ. කියන්නේ මේකේ දකින්න දකින්නත් මේක මේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේක බලන් ඉඳද්දිත් සතුටක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ මේක අමානුෂික සතුටක් කියලා කියනවා. ඉතින් දැන් බොහොම සතුටින් සැහැල්ලුවෙන් බල බලා යන්න ඕක හොඳට වර්ධනය වීම අවශ්‍යයි. ඒ කලබල වෙන්න එපා ඉස්සරහට මොනවා වේද ඒවා ගැන කලබල වෙන්න එපා. මේ වෙලාවේ හොඳට මුළු හිත යොදාගෙන ඔය ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. මට කියපුවා නම් එච්චරයි. එච්චරනේ. ඔව්. එතකොට අපිට ලැබිලා ඔව් එන්න. හොඳයි. දරුවන් සන්නයි. තේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සතිය නාසිකාග්‍රේ මේ සිහිය තබාගෙන මේ වඩන කෙනෙක්. මේ මම ගොඩක් කල මේ එහෙම කරලා නැහැ ටික කාලෙකින් පුරුදුුනේ මට මේ ළඟදී මේ දවස් තුනකට විතර ඉස්සෙල්ලා මේ ආනාපාන සතිය වන්නකොට හොඳට මේ සිහිය නාසිකාග්‍රේ පිට නාසිකාග්‍රය ළඟ පුංචි කුණියක් වගේ චූටියට දඟලන නගලා ඒක නැති වෙලා සියුම් වෙලා ගියා. ඊට පස්සේ සිත මේ නිකන් සමාධිගත වෙලා මේ ඉන්න වෙලාවේ මේ ඊට පස්සේ එහෙම ටික වෙලාවක් ඉන්නකොට මම සිත මේ දැම්ම ශරීරයේ දිහාට කය දිහාට මේ වෙනකොට මගේ ශරීරය තුළින් මේ සුලි වගේ කැරකිලා මේ එහෙමම කැරකිලා එහෙම ඇඟට සිසිලක් වගේ ගියා. දැන් ඊයේ ඊයේ වෙනකොට ඊයේ ඒ කියන්නේ මෙහෙමයි පොඩ්ඩක් ඉන්න. දැන් ආනාපානසති බලබලා හිටියා. බලබලා ඉඳද්දී කයට දෙමු කලේ අවධානය. එහෙම උදර ප්‍රදේශ උදර ප්‍රදේශය යොමු කරාම නිකන් කරගෙන වගේ තේරෙනවා. හරි. ඊට පස්සේ එහෙම ගියා. හරි. ඊට පස්සේ ඊයේ මේ එනකොට උදේ වරුණම් කොහොමද කරගන්න බැරි වුණා. ඊයේ ටිකක් උදේ අවශ්‍ය විදිහේ මේ ආනාපාන සතියේදීන ඉන්නකොට ඒ සිත විනාඩි 15කින් විතර පමණ සිත තැම්පත් වුණා. තැම්පත් වෙලා ඒ මේ මේ ටිකක් වෙලා යනකොට මේ අත්වල මේ අර ඇට දිහාවේ මේ මෙහි ගතිය රස්න ගතිය මේ වගේ උණුසුම් ගතිය දැනුණා. ඊට පස්සේ මම ටිකක් වෙලා ගිහිල්ලා උදර ප්‍රදේශයට නැවත සැරයක් ආයෙමත් දැම්මා. ඊට පස්සේ සාමිනාස මේ ටිකක් වෙලා ඉන්නකොට මේ ටිකක් වෙලා ඉන්නකොට කැරකි කැරකි කැරකි කැරකි මේ කැරකෙනවා කැරකෙනවා මේ බඩ වැල් කියලා මට බඩ දුමෙද මොකක් හරි කවන්නේ මට හිතුනේ මට වැල් කියලා එතකොට මේ හොඳටම කැරකිලා ඒක අඩුුනේ නෑ හතර පස් තාවක් ඔහොම ඔහොම ඔහොම කැරකි කැරකි ගියා හොඳයි ඊට පස්සේ මේ මට බයත් හිතුණා. <laughs> ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා මේ මම නැගිටලා බලනකොට කවුරුත් මේ මේ දෙන්නේ හිටියා. මං ශාලාවේ ඊට පස්සේ මම කියා යන්න ඊට පස්සේ මේ <laughs> බය හිතුණා. ඊට පස්සේ ඇඳේ ඉන්නකොටත් ඒ ගතිය වගේ ඉඳාවා. ඉතින් මේ ආයේ තව මේ අර වැగిරෙන ස්වභාවයක් වගේ මේ හිස දිහෙන් එනමනේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඉතින් ඉතින් බය වෙන්න එපා ඒක. ඉතින් ඔවා තියෙනවා. ඒ කියන්නේ අපිට වෙලා තියෙන අපි අවධානය යොමු කරන්නේ නැහැ. අපේ මේ සමාධිය විශේෂයෙන්ම දියුණුනහම සතිමත් භාවය දියුණුනහම ඔය තියෙන සියුම් චලන ස්වභාවයන් හොඳට ගොරෝසුව දැනෙනවා. ඉතින් ඒකයි තියෙන්නේ. අපේ මේ කය කියන්නේ නිකන් කර්මාන්ත ශාලාවක් වගේ. මේක නිරන්තරයෙන්ම වැඩ. ඉතින් අපි අපි හිතන් ඉන්නේ මුකුත් නැහැ කියලා. අර ඔක්කොම සමෙන් වට කරලා තිබුණාම මේක මුකුත් නැහැ වගේ නිකන් ඔහේ තිබ්බා වගේ තේරෙන්නේ. මොකද ඇතුලේ ලොකු වැඩක් තියෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අද අහලා මොන හරි විසඳ ගන්න පුළුවන්. ගෙදරට ගියාම මොකක් <laughs> මන් දන්නේ බලබලා ඉන්නේ තියෙන්නේ. නෑ ඕක කිසි මේ කියන්නේ මොකද මේ බය වෙන දෙයක් නෑ. කියන්නේ තමන් මේ සමාධිය ගයි වුණාට පස්සේ ඕක ඉවරලා යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් මේ මේක තියේවි. හිත ඊළඟට විසිරෙනවානේ. හිත විසිරුණාට පස්සේ ඕක නොදැනී යනවා. දැන් තේරෙනවද කරගෙනවා? දැන් නෑ. දැන් නෑ. අන්න ඒක තමයි. ඒ කියන්නේ අර ඒ වෙලාවට හොඳට හිත එකඟ වෙච්ච වෙලාවට හිතේ සමාධිය දියුණුලා වෙච්ච වෙලාවට තමයි අරවා බලන්නත් තියෙන්නේ. ඉතින් ඒ ඒ බලද්දී බලන්න ඒ කියන්නේ අපි මේ කරගෙනවා. ඒක එක කරගිල්ලක් ගානේ ඉන්න. ඕක මේ බය විය යුතු දැන් නෙමෙයි. මේ කය කියන්නේ ඇත්ත වශයෙන්ම තනිකරම මේ කටයුතු රාශියක් සිද්ධ කරන හරියට නිකන් කර්මන්ත චාලාවක් වගේමයි. ඉතින් ඒ ඔක්කොම මේකේ තියෙනවා. මේ ආහාර මේ දිරවන වැඩ ඉතින් ඒ ඔක්කොම ඇතුලේ සිද්ධ වෙමින් තියෙන්නේ ඊළඟට රුධිර සංසරණය සිද්ධ වෙනවා ආසාද ප්‍රසාද සිද්ධ වෙනවා මේ පෙනහළු හැකිලෙනවා පෙම්බෙනවා ඒවා සිද්ධ වෙනවා කීයක් කීයක් නම් තියනද මේක ඇතුලේ ඉතින් ඒවට තමයි අපේ අර හොඳට සතිමත් වෙච්ච හිතට අවධානය දියුණු වෙච්ච සමාධිය දියුණු වෙච්ච හිතට ඒක ඒ තැනකට යොමු කරාම එතන තියෙන දේවල් හොඳට පසා කරගෙන ගිහිල්ලා තේරෙන ගන්නවා ඒක තමයි අවශ්‍ය වෙන්නේ එතෙන්දී බය වෙන්න අවශ්‍ය නැහැ බයත් බයත් බුදුහාමුදුරුවෝ ඉතින් ප්‍රඥාසකින් බලන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒ ඒ දිහා බල බලා ඉන්න. මෙතනත් ඔන්න දැන් දඟලනවා. මෙතනත් කැරකෙනවා. මේ බැලුවහම මෙහෙත් කැරකෙනවා. මේ බැලුවහම මේකත් කැරකෙනවා. හැබැයි ඔය කැරකීම බලන්න ගිහිල්ලා Tamanට තේරෙනවා නම් ටිකක් ටිකක්. හුඟාක්ම ඕ පැත්තෙන්ම යන්න ගියොත් සමහරලාට යම් කරදරයක් වෙන්න වගේ යනවා නම් කැරකිල්ල විතරක් බලන්න යන්න එපා. එතකොට ටිකක් ඔක දැන් තේරෙන්නේ Tamanට ඒක නම් ටිකක් දුර ඒක බැලුවා. ඊට පස්සේ එහෙම නැතුව නිකන් දැනට පිහිරලා තියෙන දෙයක් බලන්න. ඒ කියන්නේ දැන් තමන්ට තේරෙන අත් දෙක මෙහෙම හොඳට පිහිටලා තියෙනවා. දැන් බර ගතියක් තේරෙනවා. අන්නේ දැන් කරකනේ වට ටිකක් බැලුවා. ආයි ඊළඟට ඊළඟ ටිකක් අරකින් හිත නිදහස් කරගෙන මේ බර ගතිය දිහාට බලන්න. හිත තියන් ඉන්නවා. එතන මොනවද තේරෙන්නේ? රස්නේ ගතිය තියෙනවා නම් ඒ රස්නේ ගතියට තේරෙන්නේ මොනවද? රස්නේ ගතියට මොකද වෙන්නේ? ඊළඟට වැක්කිරෙන ගතිය තේරෙනවා නම් ඒකට මොකද වෙන්නේ? ඔය ඕන ලක්ෂණයක් ප්‍රශ්නයක් නැහැ. හැමදේම يعني දැනුවත් වෙමින් ඒ ඒවට මොනවද වෙන්නේ කියලා හොඳට බලාගෙන දැනුවත් වෙමින් ඉන්නයි තියෙන්නේ. කලබල වෙන්න දෙයක් නැහැ. ඕක ඇතුලේ තියෙන ඔච්චර තමයි. හොඳයි හොඳයි. සරුවන් සන්නයි. හොඳයි. හොඳයි ඉතින් අපිට අදත් ලැබිච්ච ප්‍රශ්න එපමණයි. එහෙනම් අපිත් අදත් පැයකුත් විනාඩි 25ක වගේ කාලයක් අදත් අපේ ධර්ම සාකච්ඡාව නිරත වෙලා තිනවා. ඒ වගේම මේ පින්තුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගත්තා. මේ යන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ද අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.